හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි නිසරණ වනේ සෙනසුරාදා <clears throat> ධර්ම සාකච්ඡා වාරය සඳහායි එකතු වෙන්නේ. ඉතින් අපි ධර්ම සාකච්ඡාවේදී <clears throat> සාමාන්‍ය චාරිත්‍රයක් වශයෙන් යෝගාශ්‍රමීය කතිකාවත හෝ එහෙම නැත්නම් යෝගාවචර දිනචරියාව මතක් කරගන්නවා. මතක් කරගෙන ඊට පස්සේ තමයි අපි සංගීති සූත්‍රය තමයි මේ දවස්වල සාකච්ඡාවට ගන්නෙ. ඊට පස්සේ අපි සංගීත සූත්‍රයේ යම් කොටසක් ඉස්සරහින් තියාගෙන කෙටියෙන් යම් සාකච්ඡාවක් කරලා ඊට පස්සේ මාතෘකාව විවෘත කරනවා මේ සිළු දෙනාටම ප්‍රශ්න ඒකට අදාළව යම් කිසි දෙයක් එකතු කරන්න හෝ එහෙම නැත්නම් ඉදිරිපත් කරපු කරුණ ආශ්‍රයෙන් යම් ප්‍රශ්නයක් නගන්න හෝ එහෙම නැත්නම් තමන්ගේ තියෙන භවනාවට අදාළ ප්‍රශ්නයක් යොමු කරන්න.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 බුදු වටැන, ඇඳුරු වටැන, ගිලන් වැඩිහිටි වටැන යන ආදීෙහි සුදුසු කල්හිදී රිසිනම් හීල් දන් කිස සඳහා බොජුන් හරට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට යා යුතුය. බණ දහම් පුහුණුව සිරුරු පිළු දෙගුම් බවුන් ඈ නියත කිසෙහිදී පිඬු සඳහා gediya දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙවූ පාත්‍රය තවිකේහිලා තැන්පත් කොට තැබිය යුතුය.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 බොජුන්හල වත්සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්හිදී පිරිවැහුම් පිරිවැස්සුම් නැතොත් ඉතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස 5ට පමණ වත්පිළිවෙතෙහිදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා රිසිනම් ගිඩන් පසකිස සාදා පිරිසුදු සිතින් Taman වසන කුටියට යා යුතුය.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 අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතරද එකඟ වේ වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් ඒ ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය යෝගාවචර දිනචරියාවයි. Thank you. හොඳයි අපි එතකොට මතක් කරගත්තේ යෝගාචර දිනචරියාව. ඊළඟට අපි සංගීති සූත්‍රය ආශ්‍රය කරගෙන තමයි මේ දවස්වල සාකච්ඡාව ඉස්සරහට අරගෙන යන්නේ. මාතෘකාවක් සපයාගන්නේ. එහෙමනම් අපි සංගීති සූත්‍රයේ නවත් මේ කොටසක් ඉදිරිපත් කරන්න කියලා මම ධම්මසබද්දසානාසයෙන් ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. දීගනිකාය සංගීති සූත් පාටික වගේ සංගීත සූත්‍රය දුක නිපාතය 360 පිටුව අත්තිකෝ ආවුසෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන ද්වේ ධම්මා සම්ම දක්ඛාතා තත්ථ සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යතහිදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමේ ද්වේ ධම්මා ඇතනි අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද දහම් දෙකෙක් ඇත. එහි සියල්ලන් විසින්ම යම්සේ මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වන්නේද? බොහෝ කල් සිටුණෙක් වන්නේද? එසේ සමගව ගැයිය යුතුය. එය බොහෝ දිනාට වැඩ පිණිස බොහෝ දිනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර දහම් දෙකෙක්ද යත්? නාමංච රූපංච අවිජ්ජාච භවතණ්හාච භවදිට්ඨිච විභවදිට්ඨිච අහිරිකංච අනොත්තප්පංච හිරිච ඔත්තප්පංච දෝවචස්සතාච පාපමිත්තතාච සෝවචස්සතාච කල්යාණ මිත්තතාච ආපත්‍ති කුසලතාච ආපත්‍ති උත්ථාන කුසලතාච සමාපatti කුසලතාච සමාපatti උත්ථාන කුසලතාච ධාතු කුසලතාච මනසිකාර කුසලතාච ආයතන කුසලතාච පටිච්ච සමුප්පාද කුසලතාච ඨාන කුසලතාච අට්ඨාන කුසලතාච අජ්ජවංච ලජ්ජවංච කන්තිච සෝරච්ඡංච සාකල්යංච පටිසන්තරෝච අවිහිංසාච සෝචියංච මුට්ඨ සච්ඡංච අසම්පජඤ්ඤංච සතිච සම්පජඤ්ඤංච ඉන්ද්‍රියේසු අගුද්වත්වාරතාච භෝජනේ අමත්තඤ්ඤුතාච ඉන්ද්‍රියේසු ගුත්වද්වාරතාච භෝජනේ මත්තඤ්ඤුතාච පටිසංඛාන බලංච භාවනා බලංච සති බලංච සමාධි බලංච සමතෝච විපස්සනාච සමත නිමිත්තංච පග්ගහ නිමිත්තංච පග්ගහෝච අවික්ඛේපෝච සීල විපත්තිච දිට්ඨි විපත්තිච සීල සම්පදාච දිට්ඨි සම්පදාච සීල විසුද්ධිච දිට්ඨි විසුද්ධිච්ච දිට්ඨි විසුද්ධි කෝපන යතා දිට්ඨිස්සච පදානං සංවේ ගෝච සංවේජනීයේසු ඨානේසු සංවිග්ගස්ස ච යෝනිසෝ පදාන අසන්තුට්ටි තාච කුසලේසු ධම්මේසු අපපටි වානිතාච පදානස්මින් විජ්ජාච විමුක්තිච කයේ ඥානං අනුපාදේ ඥානං ෂයෙහි නුවණ වරහන් ඇතුලේ මාර්ග ඥානේද අනුත්පාදේහි නුවණ වරහන් ඇතුලේ ඵල ඥානේද අපි ඒතර මම හිතන්නේ අන්තිම හරියට දැන් ඇවිල්ලා තියෙන්නේ මේ දුක නිපාතය දුක කියන කොටසේ කියන්නේ මේ යුගලයේ යුගලයේ වශයෙන් මේ සංගීත සූත්‍රයේ ප්‍රකාශ කරන මේ කොටසේ එතකොට අපි මේ වෙනකොට සාකච්ඡා කළා ඔය ඉස්සරහින් මතක් කරපු ඔය pāli වචන වලින් අතන මේ ඉදිරිපත් උනේ ඒ යුගලයේ යුගලයේ සාකච්ඡා කරගෙන ගියා අද අපිට තියෙන්නේ කියන්නේ කයේ ඥානං අනුපාදේ ඥානං එතකොට කයේ ඥානං කියවහම එතනදී විශේෂයෙන්ම අපි සැලකිලිමත් වෙන්නේ දුක්ඛක්ඛය කියන මේ කාරණේ එහෙම නැත්නම් තණ්හක්ඛය කියන කාරණේ. දැන් තණ්හාව ෂේ කිරීම කියන එක තමයි විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන මාර්ගය. මොකද චතුරාර්ය සත්‍ය පැත්තෙන් ගත්තත් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මෙන්න මෙහෙම දුකක් තියෙනවා. දුක්ඛේ ඥානං ඊළඟට දුක්ඛ සමු මේ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. ඥාන වශයෙන් ඉදිරිපත් කරනවා. එතකොට දැන් දුකක් තියෙනවා කියලා දුක හඳුනා ගැනීමත් ඊළඟට දුකට හේතුව හඳුනා ගැනීමත් ඊළඟට දුක්ඛ නිරෝධය හඳුනා ගැනීමත් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා හඳුනා ගැනීමත් ඒතර චතුරාර්ය සත්‍ය අවබෝධයක් වශයෙන් පෙන්වනවා. එතකොට තණ්හක්ඛය කරන ප්‍රතිපදාව කුමක්ද කියලා එක අවස්ථාවකදී ඔය අනුරුද්ධ සංයුක්තයේ සංයුක්ත නිකායේ අනුරුද්ධ සංයුක්තයේ එන සූත්‍රයකදී විමසනවා. එතෙන්දී තණ්හාවශය කරන ප්‍රතිපදාව වශයෙන් ඉදිරිපත් කරන්න සතර සතිපට්ඨානය. තණ්හක්කය සිද්ධ වෙනවය, තණ්හාව ක්‍රමානුකූලව ෂය වෙනවය. ඔන්න කෙනෙක් කයේ කය අනුව බලමින් වාසය කරනකොට කායේ කායන පස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. ඒ කියන්නේ කායानुපස්සනාව වැඩි වීම තුළ තණ්හාව ෂය වෙනවාය කියලා කියනවා. ඊළඟට ඒ වගේම ප්‍රකාශ කරනවා වේදනානුපස්සනාව වැඩි වීම තුළ තණ්හාව ෂය වෙනවා කියලා. ඊළඟට චිත්තානුපස්සනාව වැඩි වීම තුළ තණ්හාව ෂය වෙනවා කියලා කියනවා. ඊළඟට ධම්මානුපස්සන වැඩිම තුලත් තණ්හාව ෂය වෙනවා කියලා කියනවා. ඒක අතකින් එතකොට සතර සතිපට්ඨානයන් වැඩිම තුල මේ තණ්හාව ෂය වෙනවා කියන කාරණාව මතක් කරනවා. ඊළඟට වෙනම සූත්‍රයක් එනවා තණ්හක්ඛය සූත්‍රය කියලා. ඒකට ඇත්තටම බුද්ධ ජයන්ති පොතේ දීලා තියෙන්නේ කය සූත්‍රය කියලා. තණ්හක්ඛය කියන නම දීලා තියෙනවා ඔය මේ මොකද්ද මේ චට්ට සංගායනාව. බුරුමේ චට්ට සංගායනාව පොතේ දීලා තියෙන තණ්හක්ඛය සූත්‍රය කියලා. එතකොට අපිට කෙනින්ම මාතෘකාවට අදාළව මෙතනින් ගන්න පුළුවන් කය සූත්‍රයේත් එතකොට තණ්හක්කය සූත්‍රයේත් කතා කරන්නේ එකම දේ. කොහොමද මේ තණ්හාශය කරන ප්‍රතිපදාව? එතකොට එතෙන්දි තණ්හාශය කරන ප්‍රතිපදාව වශයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ බොජ්ජංග ධර්මයන් දිනු කිරීම. එතකොට මේ බොජ්ජංග ධර්මයන් දිනු කිරීම කියලා කතා කළත් ඊළඟට ආරෂ්ඨාංග මාර්ගය දිනු කරනවා කියලා කතා කරත් නැත්නම් චතුරාර්ය සත්‍ය දිනු කරනවා කියලා කතා කරත් සෑහෙන දුරට ඒක ළඟ සමීප මාතෘකාවක් තමයි කතා කරන්නේ. එතකොට ඔය තණ්හක්කය සූත්‍රයේදී විශේෂයෙන්ම ටිකක් කියන්නේ ඉස්සරහට ගිය ප්‍රතිපදාවක් තමයි බොජ්ජංග දියුණු කිරීම. එහෙම නැත්නම් ආරෂ්ඨාංග මාර්ගය දියුණු කිරීම කියන්නේ. මොකද ඒක ඒකාතකින් මේ ආරම්භක මට්ටමම නෙමෙයි. මොකද බොජ්ජංග මට්ටමක් නෙමෙයි ඒකාතකින් යෝගාවචරය පටන් ගන්නෙ. ඊට මෙහා තේන මේ සාමාන්‍යයෙන් සතිය දියුණු කිරීමේ මට්ටමක්. ඒ කියන්නේ අපි හිතමු මොකක්ද ඒකට කියනවා මේ සති මාත්‍රාවෙන් පටන් ගන්න. බොහොම සුළු ප්‍රමාණයකින් මේ වර්තමානයේ සිහිය පිහිටුවීම කියන තැනකින් තමයි පටන් ගන්න. නමුත් එතන නතර වෙන්නේ නැහැ. එතනින් දිගට ඉස්සරහට යනවා. හතර සතිපට්ඨානේ කායानुපස්සනාවකින් පටන් ගන්නවා. ඒක බොහොම අපි සරණ භාවයක් සරල මට්ටමක්. එහෙම නැත්නම් ඊටාම මතු පිට මට්ටමක්. හැබැයි ඒකෙන් පොඩ පොඩ පටන් අරගෙන ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට බොහොම ගැඹුරකට යෝගාවචරයකට යන්න පුළුවන්. එතකොට තණ්හක්කය සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ ඔය බොජ්ජංග ධර්ම හත දිනු කිරීම තුලින් තණ්හාව ෂය වෙනවා කියන කාරණාව මතක් කරනවා. දැන් අපි පොඩ්ඩක් බොජ්ජංග ධර්ම ගැනත් පොඩ්ඩක් කතා කරනවා නම් බොජ්ජංග ධර්ම හතක් බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා. සති ධම්මවිචය විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියලා. එතකොට ඔය ඔක්කොගෙම ඇත්තටම සතිය හැම තැනදීම වඩන්න කියලා කියනවා. ඊළඟට තවත් කොටසක් ප්‍රමාණය බලලා එහෙම නැත්නම් හිත මලානික වෙලා තියෙනකොට හිත නිකන් සැඟවිලා තියෙනකොට හිත උදාසීන වෙලා තියෙනකොට අන්න ඒ වගේ මට්ටම් වලදී පුළුවන් තරම් ධම්මවිචේ පැත්ත දියුණු කරන්න කියනවා. ඊළඟට ප්‍රීතිය පැත්ත දියුණු කරන්න කියනවා. වීර පැත්ත දියුණු කරන්න කියනවා. ඊළඟට හිත විසිරලා තියෙනකොට හිත වෙනත් පැත්තකින් නිකන් මේ උද්වේග කර වෙලා තියෙනකොට එහෙම නැත්නම් හිත හැම පැත්තෙටම මේ යන්න දඟලනකොට ඒ වෙලාවට සමාධි සම්බොජ්ජංගය පස්සද්ධි සම්බොජ්ජංගය උපේක්ෂා සම්බොජ්ජංගය වඩන්න කියනවා. එතකොට උතන සරලව අපිට තේරෙනවා මේ බොජ්ජංග ධර්ම වඩනකොට එකාතකින් බොජ්ජංග ධර්මයන් ගැන යම් අවබෝධයක් තබා ගන්න වෙනවා. ඒ කියන්නේ අපේ හිතය භාවනා කරගෙන යනකොට හිතේ මට්ටම ගැන යෝගාවචරයට යම් වැටහීමක් තියෙනවා. නිකාං ඔහේ එකම වීරයක් පවත්ලා හරියන්නේ නැහැ. නිකාං ඔහේ සමාන උපේක්ෂාවක් පවත්ලා හරියන්නේ නැහැ. නිකාං ඔහේ මේ කය පස්සද්ධියක් පවත්ලා හරියන්නේ නැහැ. භාවනාව යන රටාව මොකද්ද? කොයි විදිහට දැන් මේක වැඩෙන්නේ? දැන් මේක හිත හොඳට අරමුණ අරමුණේ විස්තර බලනවාද නැත්නම් අරමුණ දිහා උදාසීනවද බලන්නේ මොකක්වත් විස්තර පේන්නේ නැද්ද නැත්නම් අරමුණෙන් අයින් වෙන්න හදනවද කියලා ඒ තමන්ගේ හිතේ මට්ටම සම්බන්ධයෙන් යම් වැටහීමක් යෝගාවචරයට තියෙන්න ඕනේ. එතන එතන තියෙන්න ඕනේ. මේක මේ භවනා කරන වෙලාවේදී. එතන එතන භවනා වැඩිගෙන යනකොට මැද්දේදී හොඳට තේරෙන්න ඕනේ ආ දැන් කොයි පැත්තටද යන්නේ. ඊට අනුරූපව අපි එහෙමනම් මේ බොජ්ජංග ධර්ම ටික හසුරවන්න සිද්ධ වෙනවා. හැබැයි සති සම්බොජ්ජංගයේ බුදුරජාන් වහන්සේ කියනවා සතිකෝ අහං මේ සති සති සම්බොජ්ජංගේ මේ හැම තැනටම සුදුසුයි. සියලු කාල වේලාවන්ටම සුදුසුයි. ඒකේ සීමාවක් හෝ කාලයක් පෙන්වන්නේ නැහැ. සතිකෝ අහං සබ්බත්තිකං වදාමි කියලා කියනවා. සියලුම තැනදී සියලුම අවස්ථානවලදී සතිය ඉස්සරහට ගත්තා කියලා කිසිම වැරද්දක් නැහැ කියලා කියනවා. සතියෙන් තමයි එතකොට මේගොල්ලන්ගේ අඩු වැඩි භාවය පෙන්ලා දෙන්නේ. ඊළඟට ඔය බොජ්ජංග ධර්ම තවත් පැත්තකින් විස්තර කරනවා මේ ඒ කියන්නේ ආධ්‍යාත්මික පැත්තනොත් වඩන්න පුළුවන් බාහිර පැත්තනොත් වඩන්න පුළුවන් කියලා. උදාහරණයක් වශයෙන් සති සම්බොජ්ජංගය කියනවනම් අපිට මේ කයේ ඉදිරිපත් වෙන දේවල් දිහා බලලා අපි හිතමු කායानुපසනාවක් වශයෙන් ඇතුළත සිද්ධ වෙන දේවල් දිහා බලලා සතිය දිනු කරන්න පුළුවන්. නැත්නම් වේදනානුපසනාවක් වශයෙන් මේ ඇතුළත මත හට ගන්නා දේවල් දිහා බලලා සතිය දිනු කරන්න පුළුවන්. ඒ වගේමයි බාහිර දේවල් දිහා බලලත් බාහිර අරමුණක් අරමුණු කරගෙන ඉඳලත් මේ සති සම්බොජ්ජංගේ වඩන්න පුළුවන් කියලා විස්තර කරනවා. ඊළඟට ධම්මවිචයත් ඒ වගේමයි. ධම්මවිචය සම්බොජ්ජංගයත් ඇතුළත මොකක් හරි අරමුණක් බොහොම විමසිල්ලෙන් බලාගෙන සිටීම තුළ බොහොම සෙවිල්ලෙන් බලාගෙන සිටීම තුළ බොහොම විමර්ශනශීලීව බලාගෙන සිටීම තුළ මේ ධම්මවිචය දිනු වෙනවා කියලා කියනවා. ඒ වගේම එළියේ තියෙන මොකක් හරි බාහිර ආරම්මණයක් වුණත් අරගෙන ඒකේ හොඳට විමර්ශනශීලීව බැලීම තුළින් ඒ කියන්නේ මේ අදහස් කරන්නේ මේ කෙලස් වැඩෙන අරමුණක් නෙමෙයි සාමාන්‍ය උදාසීන අරමුණක්. සාමාන්‍ය ඒ කියන්නේ උපේක්ෂා සහගත අරමුණක් වෙන්න පුළුවන් බොහෝ විට. ඒ වගේ බොහොම විමසුම් නුවණකින් මේ බාහිර ආරම්මණයක් උනත් අපි හොඳට බලනවා නම් විමසලා බලනවා නම් අන්න ඒ තුලින් ධම්මවිචය වැඩෙනවා කියලා කියනවා. ඊළඟට වීරය. වීර සම්පොඥංගය බුදුරජාන් වහන්සේ කියනවා මේ අපේ හිතේ වීරය වඩා ගන්නනොත් වඩා ගැනීමනොත් කරන්න පුළුවන් ඒ වගේමයි කායික වීරය හරහත් කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු හිත නිකන් වැටලා තියෙනවා. මාක් හරි අපි හිතමු අපි බලාපොරොත්තු වුණා මාක් හරි මට්ටමකටපත් වෙන්න ඕනේ කියලා. නැත්තම් මේ මට්ටමට ඔන්න හිත අද මේ භාවනා පරයන්කේදී මම ගන්නවා. මම මාක් හරි සමාධි මට්ටමකට මම ළඟා වෙනවා. එහෙම නැත්තම් මාක් හරි අපි හිතමු තව ටිකක් විපස්සනාවේ ඉස්සරහට යනවා බලාපොරොත්තු වෙනවා. නමුත් කෙරුන්නේ නැහැ වැඩේ. මේ තරම් සාර්ථකුනේ නැහැ කියලා නිකන් හැංගෙනවා නම් අන්නේ වැටිච්ච හිත ඔසවලා තබා ගන්න පුළුවන්. ඔසවා තබා ගැනීමම තමයි ඇත්තටම වීරය කියන්නේ. කියන්නේ නැවත නැවත හිත මේ හිත මේ යන ගමනේදී වැටෙනවා. අනිවාර්යෙන් ඒක සිද්ධ වෙනවා. අද මේ තියෙන පරයන් දැන් අපි තුමු උදේ පරයන්කේ විදිහ නෙමෙයි හවස පරයන්කේ. එහෙම නැත්නම් මේ දැන් කරපු පරයන්කේ වගේ නෙමෙයි ඊට පස්සේ ආයි කරන පරයන්කයක්. නැත්නම් මේ දැන් කරපු සක්මන වගේ නෙමෙයි ඊළඟ සක්මන. අපි අර ඒ මට්ටමම බලාපොරොත්තු වුණාට ඒක හම්බෙන්නේ නැහැ. සමහර වෙලාවට උඩට යනවා සමහර වෙලාවට යටට යනවා. ඉතින් ඔය වගේ අඩු වැඩි වීමක් ඉහළ පහළ යාමක් ඇත්තටම යෝගාවචරයේ කක් දකින්නවා. එතකොට කොහොමද අපි මේ පහළ වැටුනහම අපි බලාපොරොත්තු වුණ ඉලක්ක ඉෂ්ට නොවුනහම කොහොමද ආයේ උඩට එන්නේ? ආයෙත් කොහොමද වැටෙන්නේ නැතුව ඉන්නේ? මැද්දේ ඉන්නේ කොහොමද? ඔතෙන්ද තමයි අත්‍තරම වීරය හොඟාක්ම මේ ප්‍රයෝජනවත් වෙන්නේ. එතෙන්දී අපිට සෑහෙන්න චෛතසික වීරයක් නැත්තම් මානසික වීරයක් හරි වැදගත් වෙනවා. මොකද අපි තේරුම් ගන්නවා මේ මේ හේතු ටික සම්පාදනය වුණා කලින් නමුත් දැන් ඒක සම්පාදනය වුණේ නැහැ. අන්න ඒ නිසා මේ භවනාව හරියට සිද්ධ වුණේ නැහැ. නමුත් හේතු ටික සම්පාදනය වුණා නම් ඔන්න ඉස්සරහදී සිද්ධ වෙන්න පුළුවන් කියලා ඉතින් අපිත් අර හේතුඵල ධහමකට අනුව කල්පනා කරලා අන්න හිත ආයෙ ඔසව ගන්නවා. හරියට නිකන් අර ගහක් වැටෙන්න යනකොට නිකන් ගහක් ඇලවෙනකොට ඒක වැටෙන්න නොදී ආයෙත් නිකන් මුක්කුවක් ගැහුවා වගේ අපිත් අපේ හිත වැටෙන්න යනකොට හිත අඩපණ වෙනකොට නිකන් මේ පසුබානකොට අන්න ආයෙත් ඔසවලා තියෙනවා. අන්න ඒක වීර සම්පොජ්ජංගෙන් වෙනවා. ඒතකොට හිතේ පැත්තෙනුත් බුදුහාමුදුර කියනවා ඒක වඩා ගන්න පුළුවන් කියලා. වීර සම්පොජ්ජංගෙන්. ඊළඟට තවත් පැත්තක් කතා කරනවා. කායික වීරයක් පැවැත්වීම තුලිනුත් මේ වීර සම්බොජ්ජංගේ වැඩන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපි හිතමු අපිට ටිකක් අසනීප ගතියක් තියෙනවා. නමුත් තේරෙනවා මේ වෙලාවේ හිතනම් හරීම ප්‍රබෝධවත්. වැඩේ කරන්න පුළුවන් කියලා හිත කියනවා. හැබැයි කය ටිකක් තියෙන්නේ නිකන් මේ ඒ තරම් ප්‍රාණවත්ව නෙමෙයි. අන්න ඒ වෙලාවේ හිතේ තියෙන ශක්තියත් පාවිච්චි කරලා කය ආයෙ උද්දීපනය කරලා කය ආයෙ නැගිට්ටවලා අරගෙන අන්න වැඩේ කරනවා. එතකොට අන්න බුදුහාඳුර කියනවා මෙන්න මේ කය කය හරහාත් කෙනෙකුට පුළුවන් කියලා මේ කයේ ශක්තිය මතු කිරීම තුළින් කයේ වීරය හරහා කය වැටෙන්න නොදී ඔසවා තැබීම හරහා අන්න අර කරගෙන යන වැඩේ දිගට කරගෙන යන්න උත්සාහත් වීම තුළින් ඒ හරහාත් වීර සම්බොජ්ජංගේ වැඩෙනවා කියලා. එතකොට වීර සම්බොජ්ජංග විදිහට දෙපැත්තකින් පෙන්වනවා. එතකොට අපි කතා කළා සති ධම්මවිචේ විරිය. ඊළඟට පීති. පීති සම්බොජ්ජංගය ගැන කියනවා මේ දැන් සමහර ස්වභාවයන් තියෙනවා ඒකේ විතක්ක ਵਿਚාර සහිතයි. ඒ කියන්නේ අපි හිතමු මාක් හරි අරමුණක් තිබුණා. අපි හිතමු ආනාපාන සතිය වඩනවා කියලා. ආනාපාන සතිය වඩනකොට ඔන්න හරිම සැහැල්ලුවක් එනවා. අරමුණට හොඳට හුස්ම රැල්ලටම හිත නැංවෙනවා. ඒ තුලම හිත තියෙනවා. ආයෙත් හුස්ම රැල්ල තුලටම හිත නැංවෙනවා. ආයෙත් ඒ තුල හිත තියෙනවා. ඔන්න හිතේ යම් සතුටක් තියෙනවා. දැන් ඒ තරම්ම දඟලන්න දෙයක් නැහැ. හිත වෙන වෙන අරමුණු වල යන්නෙත් නැහැ. ඒ නිසා ඔන්න හිතේ යම් ප්‍රීතියක් මතුවෙන්න පුළුවන්. ඊරාමිස ප්‍රීතියක් මතුවෙන්න පුළුවන්. එතකොට අන්න මේ විතක්ක ਵਿਚාර සහිතව ප්‍රීතිය වැඩෙනවා කියලා කියනවා. හැබැයි ඇතැම් වෙලාවල් තියෙනවා සමාලාවට අරමුණේම හිත තියෙනවා එහෙට මෙහෙට යන්නේ නැහැ. අරමුණේම විස්තර පේනවා එහෙට මෙහෙට යන්නේ නැහැ. එහෙමත් නැත්නම් අපි තුමු කෙනෙක් අනිශ්චිතව හිත පවත්වනවා. මොකක්වත් අරමුණක් නැහැ. බොහෝම සංසිඳිලා බොහෝම සැහැල්ලුවෙන් හිත තියෙනවා නිකන් ඉද්ද ගැහුවා වගේ. හොඳට නිකන් කොහෙවත් හෙලවෙන්නේ නැතුව හිත තියෙනවා. අන්න එතකොටත් හිතේ සමහරලාට ප්‍රමෝදයක් එන්න පුළුවන්. මම මෙච්චර වෙලා සෑහෙන්න මහන්සුණා මේ தත්වෙට එන්න. ඔන්න දැන් තමයි මේ හිතේ එකලසක් උනේ. හිත නිශ්චල උනේ. හිත සම්පූර්ණයෙන්ම නිකන් ඒකෝදි භාවයකටපත් උනේ කියලා අන්න කෙනෙකුට ඒ වගේත් සතුටක් ඇති කරගන්න පුළුවන්. නිරාමිස ප්‍රීතියක් ඇති කරගන්න පුළුවන්. එතෙන්දී විතක් ਵਿਚාර නැති තරම්. නැවත නැවත හිතට අරමුණක් නංවන්න අවශ්‍ය නැහැ. අරමුණක් සමහරට ඇත්තෙත් නැහැ. අපි තුමු විපස්සනාවක නම් ටිකක් ගැඹුරකට ගිහිල්ලා නම් ඒ හිත සම්පූර්ණයෙන්ම අනිශ්චිත මට්ටමකට ඇවිල්ලා නම් අරමුණක් ඇත්තෙත් නැහැ. අරමුණක් ඇසුරු කරන්නේ නැතුවම හිත තියෙනවා සතුටින්. හිත තියෙනවා බොහොම උපේක්ෂාවෙන්. හිත තියෙනවා සැහැල්ලුවෙන්. අන්න එතකොට මේ කියන මේ විතක්ක ਵਿਚාර වලින් තොර පීති සම්බොජ්ජංගයක් වැඩෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා පීති සම්බොජ්ජංගය ආකාර දෙකකින් වඩන්න පුළුවන් කියලා. එකක් තමයි ඔය විතක්ක ਵਿਚාර සහිත ප්‍රීතිය, අනිත් එක තමයි විතක්ක ਵਿਚාර රහිත ප්‍රීතිය. ඊළඟට එන්නේ විරිය පීති පස්සද්දි. පස්සද්දිය පෙන්නනවා කාය පස්සද්දි, චිත්ත පස්සද්දි වශයෙන්. ඒ කියන්නේ අපි තුමානාපාන සතිය වඩාගෙන යනවා, වඩාගෙන යනකොට ඔන්න කය සම්පූර්ණයෙන්ම නිකන් සැහැල්ලු වෙලා. කය දැන් දැනෙන්නේ නැහැ. කලින් නම් කයේ විවිධාකාර වේදනාවන් තිබුණා, අතන රිදුණා, මෙතන රිදුණා, අතපය රිදුණා. නමුත් දැන් කය නිකන් පාවෙනවා වගේ බොහෝම සැහැල්ලි. අන්න කාය පස්සද්ධියක් ඇති වෙලා. එතකොට අන්න කාය කය හරහා පස්සද්ධි සම්බොජ්ජංගේ දිනු වෙනවා කියනවා. ඊළඟට කියනවා චිත්ත පස්සද්ධි. අන්න හිතත් සැහැල්ලු වෙලා. හිතේ කලින් නීවරණ තිබුණා, රාගය ආවා, ද්වේෂය ආවා, හිත විසිරෙනවා, සෑහෙන කරදර තිබුණා. නමුත් දැන් නම් ඔන්න හිත බොහෝම සැහැල්ලුයි, බොහෝම ශාන්තයි, බොහෝම ප්‍රණීතයි, බොහෝම හිත සැහැල්ලුව තියෙනවා. අන්න චිත්ත පස්සද්ධියක් තියෙනවා. එතකොට මේ ආකාරයෙන් පෙන්නනවා කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය වශයෙන් පස්සද්ධිය ආකාර දෙකකින් පෙන්වනවා. දෙපැත්තෙම වඩන්න පුළුවන් කියලා. ඊළඟට පස්සද්ධි සමාධි. සමාධියෙත් පෙන්නනවා මේ විතක්ක ਵਿਚාර සහිත සමාධි, විතක්ක ਵਿਚාර රහිත සමාධි. අපි තුමු කෙනෙක් සත් මේ සතිය දිනු කරගෙන හිතේ සමාධිය වර්ධනය වෙනකොට අපි තුමු නැවත නැවත හිත අරමුණට නංවන්න පුළුවන්. අරමුණට නැවත නැවත නංවන ඕන විතක්කේ තියෙනවා. ඊට අරමුණේ විස්තරත් පේනවා. මේක මුලද මැදද අගද කියලා ඔන්න එහෙම පේනවා. ඔන්න එතනදී යම් විතක්ක ਵਿਚාර මට්ටමක් තියෙනවා. එහෙම නැත්නම් තවත් එහාට ගිහිල්ලා අපි තුමු කෙනෙක් සමත පැත්තෙන් ගැඹුරකට ගිහිල්ලා පටිභාග නිමිත්තක් එහෙම අරගෙන ඕකේ හොඳට දැන් ඉන්නවා. ඒකේ නන්න හිත බැහැ ගන්නවා. ඔන්න විතක්ක ਵਿਚාර සහිතව කෙනෙක් ප්‍රථම ධානයකටපත් වෙනවා. ඒතර සමාධියක් තියෙනවා. අන්න ඔතෙන්දී එතකොට අපිට හිතන්න පුළුවන් යම් පමණකට සති මේ මොකද්ද මේ සමාධි සම්බොජ්ජංගේ වැඩෙනවා. එහෙම නැත්නම් විපස්සනා පැත්තකින් ගත්තොත් අපි හිතමු කෙනෙක් වේදනානුපස්සනාවක් වඩනවා. වේදනානුපස්සනාවේදී ඔන්න අරමුණක් මතුවෙනවා. අරමුණට හොඳට හිත නංවනවා. හිත නැංවුවාම ඔන්න හොඳට එතන තියෙන වේදනා ස්වභාවය වැටහෙනවා. වේදනාවක් ඔන්න ඇති වෙන ආකාරය, ඒක පවතින ආකාරය, වෙනස් වෙන ආකාරය, ඒක දුර වෙලා යන ආකාරය, ෂේ වෙලා යන ආකාරය ඔන්න පේනවා. එහෙම නැත්නම් එයාට මේ තනි වේදනාවක් නෙමෙයි මෙතන වේදනා රසක් තියෙනවා කියලා ඔන්න තේරෙන්න ගන්නවා. ඉතින් මේ ඔක්කොම අහුවෙන්නේ විතක්ක ਵਿਚාර වලට. විතක්ක ਵਿਚාර සහිතව දැන් අන්න අපි වැඩිය උත්සාහත් වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ හිතම ඒ කටයුත්ත කරනවා නම් හිතේ මෙයම් පස්සද්ධියක් සහිතව බොහොම සැහැල්ලුවෙන් දැන් මේ කටයුත්තේම හිත යෙදෙනවා නම් අන්න එතන ඔය කතා කරන මේ සමාධියක් තියෙනවා. විතක්ක ਵਿਚාර සහිතයි. වේදනාන් පසනාවේදී වුණත් බොහෝම උපචාර මට්ටමකට සමාධියක් ගන්න පුළුවන්. අපි තුමු ධාතු මනසිකාරයකදී වුණත් මේ විතක්ක ਵਿਚාර සහිතව උපචාර සමාධියක් ගන්න පුළුවන්. ඉතින් ඔය හැම මට්ටමකදීම මේ සමාධි සම්බොජ්ජංගේ වැඩෙනවා. මොකද හොඳට එතන හිත අරමුණු කරනවා. අරමුණේ හොඳට නැවත විස්තර පේනවා. ඊළඟට අපි නැවත නැවත ඒ අරමුණම ගන්නවා. එහෙම නැත්නම් තව වෙනත් අරමුණකට යනවා. ඒ අරමුණේ විස්තර ටික බලනවා. තවත් අරමුණකට යනවා. ඒ අරමුණේ විස්තර ටික බලනවා. ඉතින් අරමුණකට හිත නංවන නංවන වාරයක් පාසා විතක්කේ එතන තියෙනවා. අරමුණේ විස්තර බලන බලන වාරයක් පාසා ਵਿਚාරය එතන තියෙනවා. එතකොට එතනදිම හොඳට ෂණිකව වුණත් ෂණික සමාධියකදී වුණත් හොඳට එතන එතන හිත නංවමින් මේ විස්තර ටික බලනවා නම් අන්න අපිට එතනදී විතක්ක ਵਿਚාර සහිත සමාධි සම්බොජ්ජංගයක් වඩා ගන්න පුළුවන්. හැබැයි තවත් අවස්ථාවක් තියෙනවා ඔන්න විතක්ක ਵਿਚාර රහිතව. අර අපි මුලින් කතා කරපු අනිශ්චිත මට්ටමක් එහෙම කෙනෙක් පවත්වනවා නම් හිතේ අරමුණක් නැහැ. හිත බොහොම සංසිඳිලා බොහොම සතුටින් තෘප්තිමත් වෙලා මෙහෙමත් නැත්තම් මොකක්වත් ඇසුරු කරන්නේ නැතුව කෙලසුන්ගෙන් තොරව ඔන්න කෙටි කාලයක් තියෙනවා. එතනදී හිත බොහොම නිශ්චලයි. නිශ්චල සමාධියක් තියෙන. විතක්ක ਵਿਚාර නැහැ. එතෙන්ද යන විපස්සනා මට්ටමකින් කෙනෙකුට මේ සමාධි සම්බොජ්ජංගයක් දිනු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු කෙනෙක් සමත පැත්තෙන් යනවනම් සමත පැත්තෙන් යනවනම් ဒုတိ ය ධානයේදී චතුතිය ධානය, චතුර්ථ ධානය, නැත්නම් අරූප ධානවලදී ඔය ඔක්කොගෙම එකකවත් විතක්ක ਵਿਚාර නැහැ. ඒ ඔක්කොම සමාධි විතක්ක ਵਿਚාර රහිත සමාධි. එතකොට මේ විතක්ක ਵਿਚාර රහිත සමාධි හැම එකකදීම එතකොට අපිට හිතා ගන්න පුළුවන් සමාධි සම්බොජ්ජංගේ වැඩෙනවා. විපස්සනා පැත්තෙන් තමයි අර විදිහට කතා කරන්න වෙන්නේ මොකක් හරි අරමුණක් සහිතව තියෙනකොට අපිට හිතන්න පුළුවන් අරමුණේ විස්තර බලනකොට අරමුණට නැවත නැවත හිත නංවනකොට සමාධි සම්බොජ්ජංගයක් වැඩෙනවා අරමුණක් රහිත මට්ටමකදී හොඳට හිත නිස්කලංකව තියෙනවා මොකක්වත් එයාට උවමනා නැහැ බොහොම සාධිනයි එතෙන්දිත් අන්න සමාධියක් වැඩෙනවා එතෙන්දිත් තියෙනවා එක අතකින් එතකොට විතක්ක ਵਿਚාර රහිත සමාධියක් එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සමාධි සම්බොජ්ජංගය කොටස් දෙකකින් විතක්ක ਵਿਚාර සහිත සමාධියක් විතක්ක ਵਿਚාර රහිත සමාධියක් මේ මට්ටම් දෙකේදීම සමාධි සම්බොජ්ජංගේ වැඩෙනවා ඊළඟට කතා කරන උපේක්ඛා සම්බොජ්ජංගය උපේක්ඛා සම්බොජ්ජංගේ තියෙන්නේ මේ ආධ්‍යාත්මික වශයෙන් උපේක්ඛා සම්බොජ්ජංගේ වඩන්නත් පුළුවන් බාහිර වශයෙන් උපේක්ඛා සම්බොජ්ජංගේ වඩන්නත් පුළුවන් ඒ කියන්නේ අපි හිතමු දැන් අපි උදාහරණයක් ගමු සක්මනක් කරනවා සක්මන කරනකොට ඔන්න කෙනෙක්ට මුලදී ඔන්න ටිකක් අමාරුයි. ඉතින් වම දකුණ කියලා හිත නැවත නැවත මේ අරමුණට නංවලා සෑහෙන කරදරයි. සෑහෙන හිත පිට යනවා. ඉතින් සෑහෙන කරදර තියෙනවා. හැබැයි මේ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් අන්න මේ හිත මේ අරමුණේම ඉන්න ගන්නවා. දැන් හොඳට වම දකුණේම ඉන්නවා. සමහරවිට දැන් වම දකුණ කියන්න ඕනෙත් නැහැ. දැන් ඔන්න මෙනෙහි කිරීමකින් තොරවම ලස්සනට මේ සක්මන සිද්ධ වෙනවා. මේ කොනේ ඉඳන් එහා කොනට හිතම යනවා. දැන් අපිට එහාට මෙහාට ගෙනල්ලා ආයෙත් තියන් අරමුණේ තියන්න උවමනාවක් නැහැ. හිත විසින්ම ලස්සනට අරමුණේම ඉන්නවා. මේ කොනේ ඉඳන් එහා කොනටත් යනවා, එහා කොනේ ඉඳන් මෙහා කොනටත් එනවා, මේ කොනේ ඉඳන් ආයෙත් එහා කොනට යනවා. දැන් ගාන්ට අරමුණේම ඉන්නවා. එතෙන්ද යන්න යෝගාවචරය තේරුම් ගන්නවා. දැන් කලබල වෙන්න අවශ්‍ය නැහැ. දැන් වැඩි අත දාන්න ඕනේ නැහැ. දැන් මේ යන විදිය හොඳයි. කියලා අන්නයා උපේක්ෂා සහගත වෙනවා. සිද්ධ වෙන දෙයට සිද්ධ වෙන්න ඉඩ හරිනවා. අත අයින් කරනවා වෙන දෙයට ඉඩ හරිනවා. අන්න උපේක්ෂා සම්බොජ්ජංගයක් වැඩෙනවා. එහෙම නැත්නම් අපි තුමු සක්මනේ තවත් ටිකක් එහාට ගිහිල්ලා. එයාට ඔන්න දැන් විස්තර ටිකක් පේනවා. දැන් ඔන්න තද ගතියක්, රළු ගතියක්, කුණුසුමක්, සිසිලක්, වියලි ගතියක්, රළු ගතියක් ඔය ඔක්කොම ටික පේනවා. දැන් ඔන්න පේනකොට ඉතින් ඒක හොඳට තේරෙනවා නම්, දැන් විස්තරත් පේනවා නම්, සක්මනත් අස්සන්ට කෙරෙනවා නම් අන්න ඒ පේන මට්ටමින් අන්න යා සෑහීමකටපත් වෙලා එතන මේ මට්ටමෙත් පවත්වගෙන යනවා. එහෙම නැත්නම් අපි හිතමු ඒ පේන එක දැන් අඩු වෙලා ඒවා නිකන් දැන් බොඳ වෙලා වගේ. ඒක නිකන් අනුන්ගේ බවට පත් වෙනවා. දැන් නිකන් සක්මන ඉබේ කෙරෙනවා. සක්මනේ දැන් විස්තර ඒ තරම් පේන්නේ නැහැ. හරිය නිකන් වෙනත් කෙනෙක්ගේ සක්මනක් බලනවා වගේ බලාගෙන යනවා. බොහොම සැහැල්ලුයි. සක්මන දැන් ඉබේ කෙරෙනවා. ඈත ඉඳන් බලන් ඉන්නවා වගේ බලාගෙන යනවා. අන්න එතෙන්දිත් ඒතර උපේක්ෂාවෙන් යන්න පුළුවන්. ආයි දැන් අත දාන්න ගියොත් මේක පැටලෙනවා. ඒ වෙනුවට Taman තේරුම් ගන්නවා දැන් නම් ගාහන්ට වැඩේ සිද්ධ වෙනවා. ඉන්ද්‍රිය සමතාවයකට ඇවිල්ලා තියෙනවා. දැන් ඔන්න අනුන්ගේ දෙයක් දිහා බලාගෙන ඉන්නවා වගේ බලාගෙන යනවා. එතකොට අන්න උපේක්ෂා සම්බොජ්ජංගයක් වැඩෙනවා. එහෙම නැත්නම් අපි හිතමු තාත් උදාහරණයක් ගත්තොත් කයේ මොන හරි වේදනාව වේදනාවන පස්සනාවක් බලනවා. වේදනාවන පස්සනාවදී එතකොට හොඳට ආරම්භණය දිහා බලාගෙන ඉන්නවා. ඒ අරමුණේ ඊටාම සියුම් අපි තුන් විස්තරත් පේනවා. නැතිවීම නැතිවීම ස්වභාවයක් පේනවා. එතන එතන ඇතිවීම නැතිවීම ස්වභාවයක් දකින්න යෝගාවචරය. එතන එතන ඇති වෙන තියෙන ස්වභාවයක් දකිමින් ඔන්න වාසය කරන්න පුළුවන්. උද්‍යප්පයානුපස්සනාවක් වඩනවා. අපි තුමු කාලාන්තරයක් තිස්සේ මේක වඩනකොට නන්න යෝගාවචරයට දුඟා කරන්න කියලා දෙයක් නැහැ. හිතේ සමාධිමත් භාවයේ තියෙනවා නම් ඒ සමාධිය ගිහිල්ලා වේදනාවක පිහිටෙවුවාම මේ වේදනාවේ සියලු විස්තර දැන් මේ යෝගාවචරයට දැක ගන්න අවස්ථාව ලැබෙනවා. වේදනා රසක් තියෙනවා හැම එකක් ගානේ මොන ඇතිවීමක් නැතිවීමක් වශයෙන් පෙනී සිටිනවා. ඒතර මුළු ලෝකෙම අමතක කළා මෙන්න මේ ඇතිවීම නැතිවීම ස්වභාවය දකිමින් වාසය කරනවා. අන්න එතකොටත් ප්‍රීතියක් පවා ඇති වෙනවා, සැහැල්ලුවක් ඇති වෙනවා. වැඩේ හොඳට යනවා නම් ආයි මුකුත් කරන්න දෙයක් නැහැ. පැත්තකින් ඉඳලා බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. අන්න එතෙන්දී තුපේක්ෂා සම්බුද්ධංගයක් වැඩෙනවා. අපි තුමු ඊටත් එහාට ගිහිල්ලා කෙනෙක් අනිසිත ස්වභාවයක් පාත්වනවා. මොකක්වත් අරමුණක් නැහැ. හිත ඉන්නවා බොහොම නිස්කලංකව අරමුණකින් තොරව බොහොම ස්වාධීනව. මුකුත්ම කරන්න නැති අවස්ථාවක් එතෙන්දි තියෙන්නේ. අරිට කරිටත් වඩා ඊටාම සූක්ෂමයි. දැන් මොකක්වත්ම කරන්න දෙයක් නැහැ. ඔහේ බලා සිටීමක් පමණයි. මේ කියන්නේ හිතේ කෙලෙස් ඇත්තෙත් නැහැ, වේදනාවක් අරමුණු වෙන්නෙත් නැහැ, කය අරමුණු වෙන්නෙත් නැහැ, හිතේ අරමුණක් අරමුණු වෙන්නෙත් නැහැ. හිතේ සිතුවිලි ඇත්තෙත් නැහැ. හිත බොහෝම නිදහස්. හිත බොහෝම ස්වාධීනයි. හිත කොහේවත් ඇලිලා නැහැ. කොහේවත් ගැලිලා නැහැ. අන්න ඔය වට්ටමක් පවත්වන්න පුළුවන්. ඔතන උපරිම උපේක්ෂාවක් වැඩෙනවා. සාමාන්‍යයෙන් ඉතින් කියන්න පුළුවන් අර මොකද්ද මේ විපස්සනා ඥාන පැත්තෙන් කියන්නේ මේ සංකාරූපේක්ඛා ඥානය කියලා. ඉතින් ඔන්න ඔය මගේ මට්ටමකට ආවනම් කෙලිම උපේක්ෂාවේ උප්පරිම මට්ටමම තමයි එතකොට අන්න කෙලින්ම උපේක්ෂා සම්බොජ්ජංගයේ උපරිම මට්ටමකින් වැඩෙනවා කියන්න පුළුවන්. ඉතින් ඕකම බුදුහරයන් වහන්සේ කියනවා බාහිර අරමුණක් දිහා බලලත් කරන්න පුළුවන්. බාහිර මාක් හරි සිදුවීමක් සිද්ධ වෙනකොට ඒක දිහා ඇති වෙන තියෙන ස්වභාවය බලන් බලන් හිටියානම් මොකද බාහිර අරමුණක් අපිට කොහොමත් වෙනස් කරන්න බෑ. ඒතර බාහිර ආරම්මණය දිහාත් බලාගෙන ඉන්නවා. මේක සිද්ධ වෙන ආකාරය බලනවා. හොඳට විමර්ශනශීලීව බලනවා. සම්පූර්ණයෙන්ම අත අයින් කළා. මොකක්වත් අපි කරන්න යන්නේ නැහැ වෙන දෙයකට ඉඩ හරමින් බලාගෙන ඉන්නවා. අන්න උපේක්ෂා සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඒතර මෙන්න මේ ආකාරයට බුදුරජාන් වහන්සේ මේ බොජ්ජංග ධර්ම හතක් කියන එක 14ක් වශයෙන් උත් පෙන්ලා තිනවා. මේ ඔය බලන්න බොජ්ජංග සංයුක්තයේදී ඔය විස්තර එනවා. ඒ කියන්නේ බොජ්ජංග හතක් වශයෙන් ඉදිරිපත් කරනවා. නමුත් මේ ආධ්‍යාත්මික බාහිර වශයෙන් ඊළඟට අර විතක්ක ਵਿਚාර සහිත ඒවා විතක්ක ਵਿਚාර රහිත ඒවා ඔන්න ආකාරයට බෙදලා ඉවරලා මේක 14ක් දක්වා විස්තර කරලා තියෙනවා. ඉතින් මේ විදිහට බොහොම ලස්සන විස්තර ටිකක් ඔය බොජ්ජංග සම්බන්ධයෙන් එනවා. එතකොට මේකේ ඊටා වටනා කොටස තමයි එතකොට මේ බුදුරජාන් වහන්සේ කියන්නේ මේ බොජ්ජංග දියුණු කිරීම හරහා තණ්හාව ෂය වෙනවා. එතකොට තණ්හාව කියන්නේ මොකද්ද කියන එක අපි පොඩ්ඩක් තේරුම් ගන්න වෙනවා. තණ්හාව එතකොට බුදුරජාන් වහන්සේ අවස්ථා තුනකින් පෙන්නනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. ඉතින් අපි දන්නවා කවුරුත් කාම තණ්හාව කියන්නේ මොකද්ද කියලා. අපි තුමුන් ඉතින් අපිට රූප බලන්න හරිය යුමනාවක් තියෙනවා. ලස්සන රූපයක් දැක්ක ගමන් ඉතින් ඒක ෆොටෝ එකක් අරගෙන ඉතින් ගෙදර එල්ලගෙන කාමරෙත් ගහගෙන ඉතින් රූප බලන්න හරියම ඕමනාවක් තියෙනවා. සද්දහන්නත් ඒ වගේම ඕමනාවක් තියෙනවා. ගන්ධ රස බලන්න ඉතින් ඒ වගේම ඕමනාවක් තියෙනවා. ඉතින් මේ විදිහට අපි දන්නවා මේ පංචකාමයන් සම්බන්ධයෙන් අපි ගාව ලොකු ආසාවක් තියෙනවා. ඉතින් ඕකට සාමාන්‍යයෙන් කාම තණ්හාව කියලා කියනවා. ඊවල දොරවල් සම්බන්ධයෙන්, අමුදරුවන් සම්බන්ධයෙන්, යාන සම්බන්ධයෙන් මිල මුදල් සම්බන්ධයෙන් රැකී රක්ෂා සම්බන්ධයෙන් මේ කාම ලෝකේ තියෙන নানা ප්‍රකාර දේවල් සම්බන්ධයෙන් ඔක්කොම තියෙන තණ්හා එතකොට කාම තණ්හාව කියලා කියන්න පුළුවන්. ඒ ඒ පමණක් නෙමෙයි ඉතින් දිව්‍ය ලෝක දිව්‍ය ලෝක යන උමනා නම් ඒ තියෙන තණ්හාව පවා ඔක්කොම ඉතින් කාම තණ්හාවට තමයි වැටෙන්නේ. ඊළඟට භව තණ්හාවක් වශයෙන් ඉතින් සූක්ෂම මට්ටමක් තමයි කතා කරන්න වෙන්නේ. මේ ඉන්න මට්ටම මදි මට ඕනේ තව අලුත් මට්ටමක්. මට ඕනේ තව වෙන දෙයක්. වෙන තත්වයක්. කියලා අන්න හැමතිස්සෙම අපිව මේ එහාට දාන ගතියක් අර කැරට් අලේ පෙන්වන ගතියක් තියෙනවා අපි ගාව මේ මොහොතේ තෘප්තිමත් නැහැ මේ මොහොතේ 100%ක් සෑහීමටපත් වෙලා නැහැ ඒ වෙනුවට මට මොකද්දෝ තව මදි මොකක් හරි අඩුවක් තියෙනවා ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා කියනවා. මේ හැමතිස්සෙම ඌණයි. අපි තුමු යම්කිසි මිනිස්සෙකුට ගෙයක් දොරක් තියෙනවා, යාන වාහන තියෙනවා, රැකී ආරක්ෂා තියෙනවා, අමුදරුවොත් හොඳින් ඉන්නවා. රටේ නම ගිය තැනක් තියෙනවා. හැබැයි ඒත් සෑහීමකටවත් වෙලා නැහැ. මේ හැමතිස්සෙම මදිකමක් තියෙනවා. හැමතිස්සෙම අඩුවක් තියෙනවා. මොකක්ද තව උමනයි. හැමතිස්සෙම මේ ඌණ ගතියක්. ඒ තියෙන්නේ අන්න මේ භව තණ්හාව හරහා. හැමතිස්සෙම නිකන් අර බූරුවෙකුට කැරට්ටලේ තියන් ඉන්නවා වගේ හැමතිස්සෙම මෙන්න මේ භව තණ්හාවෙන් අපිව ඉස්සරහට තල්ලු කරන ගතියක් තියෙනවා. මේකත් ඕනේ, මේකත් ඕනේ, තව මට අරකත් ඕනේ, මෙන්න මේකත් ඕනේ, මේක හම්බුනොත් ඇති. මේකත් ඕනේ කියලා හැමතිස්සෙම අර ඉන්න මොහොත ගැන අප්‍රුප්ති කර වෙලා ඉන්න මොහොත ගැන සෑහීමකටපත් නොවි හැමතිස්සෙම ඊළඟ මොහොතක් ප්‍රාර්ථනා කරනවා. ඊළඟ තත්ත්වයක් ප්‍රාර්ථනා කරනවා. ඒ ඊළඟ තත්ත්වයක් ප්‍රාර්ථනා කරන වාරයක් පාසා අපි මේ ඉන්න මොහොත කෙලස ගන්නවා. ඉන්න මොහොත විනාශ කර ගන්නවා. ඉන්න මොහොතේ අපි ජීවත් වෙන්නේ නැහැ. ඊළඟ මොහොතකට පයින්නවා. ඒ මේ මොහොතෙත් ඉතින් සෑහීමටපත් වෙන ඊළඟ මොහොතට පයින්නවා. ඒ මොහොතේ සෑහීමටපත් වෙන්නේ නැහැ ඊළඟ මොහොතට පයින්නවා. ඉතින් හැම තිස්සෙම අර මෙන්න මේ නෙත්තිය මේ භවනෙත්තිය කියලා කියන්නේ නිකන් નિરાයාමක්. හැමතිස්සෙම නිකන් ඉන්ක්ලිනේෂන් එකක් තියෙන. හැමතිස්සෙම යහා පැත්තට උවමනාවක්. ඉන්න මොහොතේ එන්න මොහොතේ පාය ගහලා ඉන්නේ නැහැ. ඒ වෙනුවට හැමතිස්සෙම ඊළඟ මොහොතක් ප්‍රාර්ථනා කරනවා. අලුත් දෙයක් ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඒ කා මේ භවතණ්හාවෙන් අපිව පුදුම විදිහට මේ මුළු සංසාරේ පුරාවටම එකගෙන යනවා. ඒ කියන්නේ අපි හිතුවට මේක මේ මේ මොහොතේ සිද්ධ වෙනවා කියලා මේ මොහොතේ සිද්ධ වුණාට මේක ඊළඟ මොහොතෙත් සිද්ධ වෙනවා. ඊට පස්සේ මොහොතෙත් සිද්ධ වෙනවා. ඊළඟ මාසේ, ඊළඟ අවුරුද්දේ මරණ මොහොතෙත් සිද්ධ වෙනවා. මරණ මොහොත සිද්ධ වුණාට පස්සේ ඊළඟ භවයකට අල්ලනවා. භවෙන් භවයට භවෙන් භවයටත් යනවා. එතකොට අපිට මේ මොහොතක් පාසා සිද්ධ වෙන මේ භව තණ්හාව අපි එතකොට ඊළඟ මාසයක් දක්වා ඊළඟ අවුරුද්දක් දක්වා මරණ මොහොත දක්වා ඊළඟ භවය දක්වා ඊළඟ ඊළඟ භවය දක්වා මුළු සංසාරෙම අරගෙන යනවා. එතකොට භව තෘෂ්ණාවක් බවට පත් වෙලා ඉතින් බොහෝම කියන්නේ භව තණ්හාව තමයි ඇත්තටම හරිම සූක්ෂම වන්දමින් අපි තුල ක්‍රියාත්මක වෙන්නේ. සාමාන්‍යයෙන් ඔය තියෙන කාම තණ්හාවක් නම් හරි ලේසි අඳුර ගන්න. කාට හරියන රූපයක් බලන්න හිතේ ආසාවක් ආවම ලේසි අඳුර ගන්න. සද්දයක් අහන්න, සින්දුවක් අහන්න, සංගීතයක් අහන්න උවමනාවක් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. ගඳක් සුවඳක් බලන්න උවමනාව හඳුනා ගන්න පුළුවන්. කාව හරි ස්පර්ශ කරන්න උවමනාව හඳුනා ගන්න පුළුවන්. නමුත් හිතේ ක්‍රියාත්මක වෙන මේ භව තණ්හාව හරිම සූක්ෂමයි. සෑහෙන්න හිත දිහා බලලා කොහොමද මේ සියුම්ම මාව පොළඹවන්නේ? කොහොමද මාව ඊළඟ දෙයකට ආරාධනා කරන්නේ? මාව ගන්න හදන්නේ. ඉන්න මොහොතෙන් මාව ඇදලා ගන්නෙ කොහොමද? කියලා බලන්න ඉතින් සෑහෙන්න හිතේ සංසිඳීමක් තියෙන්න ඕන. සෑහෙන්න හිත දිහා බලන්න ඕනේ. හිතේ තියෙන ස්වභාවයම තේරුම් අරගෙන තමයි ඒතර භව තණ්හාවත් තේරුම් ගන්න වෙන්නේ. ඊළඟට තමයි පෙන්වන්නේ විභව තණ්හාව. විභව තණ්හාවේදී කියන්නේ කියන්නේ ඉන්න භව තණ්හාවේ විභව තණ්හාවේ ඇත්තටම කාසිය මේ පැත්තයි මේ පැත්තයි වගේ. එකක් ගන්නකොට අනිත් එක ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ඊළඟ මොහොත ප්‍රාර්ථනා කරන්නේ මේ මොහොත අකමැති වෙලා. ඒතකොට මේ මොහොතෙන් මම කොහොමද පැනලා යන්නේ? මේ මොහොත නම් හරිම අප්‍රියයි. බොහොම අමනා මේ අසීරුවේ ඉන්න මම කොහොමද වෙන මොහොතට පනින්නේ? මේ මොහොතෙන් පැනලා යෑමේ උවමනාව. මේ මොහොත ගැන සෑහීමටපත් වෙන්නේ නැහැ. ඒකේ අනිත් පැත්ත මේ මොහොතෙන් මම පැනලා යන්නේ කොහොමද? මේකෙන් මේකෙන් එළියට යන්නේ කොහොමද කියලා අර මේ මොහොතෙන් පැන යාමේ උමනාව විභව තණ්හාව කියලා කියනවා. මේ මොහොත දුරු කර ගැනීම. මේ මොහොතෙන් අයින් වීම. මේ මොහොතෙන් පැන යාමේ උමනාව. හොකට විභව තණ්හාව කියලා කියනවා. එතකොට මේ තුන්දෙනා ඇත්තටම හරීම ළඟ ඉන්නේ. දැන් අපි මේ තුනක් කියලා ඉතින් බුදුරජාන් වහන්සේ පෙන්ලා තියෙනවා. අපිට පොඩ්ඩක් ඒක තේරුම් ගැනීමේ පහසුව සඳහා නමුත් මේ තුන්දෙනාම හරීම ලස්සනට බැඳිලා තමයි ක්‍රියාත්මක වෙන්නේ අපේ සිත් තුළ. උදාහරණයක් වශයෙන් අපි හිතමු දැන් අපි ඉන්නේ බොහොම ඒකාකාරී ස්වභාවයක නම් ඉතින් එතකොට අපේ භව තණ්හා ඉදිරිපත් වෙලා කියනෝ නෑ දැන් නම් හරි කම්මැලි අපිට යන්න ඕනේ ඔය තේ එකක් බොන්න යන්න ඕනේ කියලා කියනවා. ඊට පස්සේ අර එතන අර මේක මොහොත ගැන මේ මොහොතෙන් පැන යාමේ විභව තණ්හාවත් එතන තියෙනවා. ඊළඟට තේ එකක් බීමේ උමනාවක් වශයෙන් ඒකෙන් සතුටක් ලබා ගැනීමේ භව තෘෂ්ණාවත් එතන තියෙනවා. දැන් දිව පිනවීමක් වශයෙන් කාම තණ්හාවත් එතන තියෙනවා. ඒතකොට මේ තුන හරිම ලස්සනට සංකලනය වෙලා තියෙන්නේ. එතකොට හරි අමාරුයි තුන වෙන් කරගන්නත් කෙසේ නමුත් අර මේ තුනක්ම මෙතන තියෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එතකොට මේ තුන ඈඳිලා වගේ තියෙන්නේ. එතකොට භව තණ්හාවෙන් කියනවා මට ඊළඟට වඩා මීට වඩා මේ ඒකාකාරී, මේක හරිම බෝරින්, මේක හරිම අප්තෘප්ති කරයි. මට මීට වඩා මේ සුවයක් අවශ්‍යයි. මීට වඩා සැපයක් අවශ්‍යයි. මීට වඩා ආස්වාදයක් අවශ්‍යයි. හැම හැමදාම මේක මේකෙම ඉන්න බෑ. මේ පත්තරේම බලන්න බෑ. මේ පොතම බලන්න බෑ. මෙයත් එක්ක මට හැමදාම ඉන්න බෑ. මට වෙන එක්කෙනෙක් ඕනේ කියලා කියනවා. <laughs> ඒක නෙවෙන්නේ නේද? ඉතින් මුලදී නම් ඉතින් බඳින්නේ යාත් එක්කම ඉන්න තමයි. පස්සේ ඉතින් වෙන එක්කෙනෙකු ඉල්ලනවා. ඉතින් භව තණ්හාවෙන් කියනවා මෙයාත් එක්ක ඉඳලා බෑ දැන්. මට අලුත් එක්කෙනෙක් ඕනේ කියලා ඉල්ලනවා. ඉතින් එක්කෙනා ඉතින් ඒක වෙන දෙයක් වෙන්නත් පුළුවන්. මේ මේ සීනිම කන්න බෑ මට වෙන සීනි જાතියක් ඕනේ. මේ පාම්ම බෑ මට වෙන පාන් එකක් ඕනේ. මේ බත්ම බෑ වෙන බත් જાතියක් ඕනේ. මේ එළවලුම බෑ මට වෙන එළවලුවක් ඕනේ. මේ සිවුරම බෑ මට වෙන සිවුරක් ඕනේ. මේ ඇඳුමම බෑ මට වෙන ඇඳුමක් ඕනේ. ඉතින් අපි හැමතිස්සෙම අර තියෙන එක බෑ මට අලුත් එකක් ඕනේ. කියලා ඉතින් හැමතිස්සෙම හිත ඉල්ලනවා. විවිධත්වයක් බලාපොරොත්තු වෙනවා. මොන කාමච්ඡන්දයෙන් කරනවා. ඒ නැත්තම් කාම භව තණ්හාවෙන් කරනවා. ඉතින් අසෙන් ඉල්ලලා අපි ඉතින් දෙනවා. එයා තණ්හාවෙන් ඉල්ලනවා අපි ඉතින් ලබලා දෙනවා. අපි තණ්හාවේ සුවට සුවට කීකරු ගෝලය වශයෙන් ඔන්න තණ්හාවට මොකක්ද රෝග සනාසය කියන්නේ බත් බැලකම් කරනවා. <laughs> තණ්හා දාසෝ. තණ්හාවට දාස වෙලා. තණ්හා මොනවාද ඉල්ලන්නේ? අපි සැදී පැහැදී බලා ඉන්නවා. එයා ඉල්ලන දේ මේ ක්‍රියාත්මක කරන්න. එයා ඉතින් භව තණ්හාවෙන් කියනවා මට දැන් තෘප්තිමත් නැහැ මට මොනවා හරි ඕනේ කියලා කිව්වහම ඉතින් තේරෙනවා මේ වෙලාවේ රූපයක් පෙන්වන එක හොඳයි කියලා. ඉතින් ගිහිල්ලා චිත්‍රපට ශාලාවක ඉඳලා තියෙන ඔන්න චිත්‍රපටියක් පෙන්වනවා. නැත්නම් රූපවාහිනිය ගාවට එක්කලාගෙන ගිහිල්ලා රූපවාහිනිය පෙන්වනවා. මෙතන යා ඒක ටිකක් ඉතින් එපා වෙනකොට කියනවා නෑ මේකට මේක මදි මිනඩායිට වඩා ලස්සන සින්දුවක් අහන්න ඕනේ. ඔන්න ඉතින් කැමැතිම සින්දු ටික රෙකෝඩ් කරලා තැටිගත කරලා ඔක්කොම කරලා තියන් ඉන්නවා. කැමැති මේක දාලා ඔන්න ඒක අස්සවනවා. ඉතින් ඒක ඒක අහලා ඉන්න ඒක තෘප්තිමත් කරනවා. ඉතින් ඒක ටිකක් අහනකොට එකම සින්දුව 100 පැරයක් විතර අහන්න බෑනේ. නේද? ඒක සින්දුව දෙපාරක් ඇහුවොත් ඊට පස්සේ ඉතින් ඒක හොඳම සින්දුව හැබැයි. ආසම හිතයන් කියාගෙන හිටිය සින්දුව දෙපාර අහනකොට එපා වෙලා. ඊට පස්සේ ඉතින් ආයෙ වෙන සින්දුවක් අහනවා. නැත්නම් ඒක වෙනුවට මොකක් හරි මේ වෙන වැඩක් කරන්න ඕනේ. ඔන්න මා කරි වෙන වැඩක් කරන්න ඕනේ කියලා කියනවා. චත් මේ අපි තුමු ඔන්න නව කතාවක් බලන්න ඉල්ලනවා. නැත්තම් ඔන්න මේ පරිගණකයක් බලන්න ඉල්ලනවා. නැත්තම් ඔන්න දැන් තියෙන নানা ප්‍රකාර දේවල්. ඔන්න දැන් Facebook එකට යන්න ඕනේ කියලා කියනවා. එහෙම නැත්තම් ඉන්ටර්නෙට් එකට යන්න ඕනේ කියලා කියනවා. නැත්තම් මැච් එකක් ගහන්න යන්න ඕනේ කියලා. নানা ප්‍රකාර ඉතින් යෝජනා දෙනවා. ඉතින් අපිට තියෙන්නේ යෝජනා ඉෂ්ට කරමින් තණ්හාව පෝෂණය කරමින් යන ගමනක් තියෙන්නේ. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. ඌණයි හැමතිස්සෙම මදි කොච්චර දුණත් මදි අතිත්තෝ අප්‍රෘප්ති කරයි තණ්හා දාසෝ තණ්හාට දාස වෙලා ඉතින් මේ බඳු ගමනක් තමයි සාමාන්‍යයෙන් ඉතින් ලෝකයාගේ තියෙන්නේ ඉතින් ඒතර යෝගාවචරයෙන් කොහොමද ඒතර තණ්හාව ෂේ කරන්නේ ඒතර තණ්හාව ෂේ කරන්න බුදුරජාණන් වහන්සේ ලොකු ප්‍රතිපදාවක් ඇත්තටම දීලා තියෙන්නේ ඒක සුළුපටු කාර්යයක් නෙමෙයි එක පැත්තකින් තොන්න ඉන්ද්‍රිය සංවරයකට යන්න වෙනවා ඉල්ලන පරියට දෙන්නේ නැහැ රූප බලන්න ඉල්ලුවා දෙන්නේ නැහැ ඇහැ හික්මවලා දැන් ඕන තරම් දැන් මේ ආරන්නේ ඉතින් මොකක්වත් නැහැ කියන මට්ටමින් ඉන්නේ. ඉන්ටර්නෙට් බලන්නද නැත්නම් පත්තර බලන්නද චිත්‍රපටි බලන්නද රූපවාහිනී බලන්නද මොකක්වත් දෙන්නේ නැහැ. අන්න ඉල්ලුවට දෙන්නේ නැහැ. ඇහැ සංවර කළා. කන සංවර කළා. සද්ද අහන්න, සින්දු අහන්න එයාට දෙන්නේ නැහැ. එතකොට අන්න කන සංවර කළා. දැන් සුවඳ බලන්න කියලාත් ඉතින් මොකක්වත් දෙයක් නැහැ. හඳුන් කුරු සුවඳ තමයි තියෙන්නේ ඉතින්. ඊළඟට දිවටත්. ඉතින් යාන්තම් ඔය අර මේ එළවලු ටිකක් තමයි තියෙන්නේ. ඒකත් ඉතින් අර ඉල්ලන දේවල් නැහැ. ඊළඟට කයටත් ඉතින් රස මේ කැමති කැමති අයව ළඟ තියාගෙන ඉන්න ස්පර්ශ කරන්න හම්බෙන්නෙත් නැහැ. එතකොට අන්න මේ එක පැත්තකින් අපි මේ ඉන්ද්‍රිය සංවරයක් කරහා අන්න බුදුරජාණන් වහන්සේ අපිව හික්මවනවා. තණ්හාව ඉල්ලුවට තණ්හාවට ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ. අර තියෙන මට්ටම කඩලා තියෙන්නේ. අර කායක කාය සංසුචරිතයක් කරහා වචී සුචරිතයක් කරහා සෑහෙන හික්මවලා ඊටත් එහා ගිහිල්ලා අන්න මානසික පැත්තකිනුත් උත්සාහත් වෙනවා ඉන්ද්‍රිය සංවරයක් අහිතව පාවිච්චි වෙන්න. ඉන්ද්‍රිය සහිත සංවරයක් සහිතව හැසිරෙන්න. එහෙම නැත්තම් වෙන්නේ අන්න ඇහැ ඉල්ලන දේවල් දෙන්න ගියොත් ආයෙත් කෙලස් ටික ඇවිස්සෙනවා. ආයි කන ඉල්ලන දේවල් ටික දෙන්න ගියොත් කෙලස් ඇවිස්සෙනවා. නාසය, දිව මේ ශරීරයේ ඉල්ලන දේවල් අපි තෘප්තිමත් කරන්න ගියොත් සාමාන්‍ය ගිහි ලෝකේ වගේ ඉතින් යෝගාවචර කමක් ඇති වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඉතින් නැවත නැවත කෙලස් වැඩෙන එකමයි වෙන්නේ. කවදාවත් මේක ඉවරයක් කරන්න හම්බෙන්නේ නැහැ. ඒකම මට්ටමක්. ඊට පස්සේ ඉතින් ඔන්න විපස්සනාවක් එහෙම කරන්න ගත්තාම එතකොට තමයි ඔන්න තමන්ගේ හිතේ ක්‍රියාත්මක වෙන මේ තණ්හාව තේරුම් ගන්න උත්සාහත් වෙන්නේ යෝගාවචරය. කියන්නේ තණ්හාව තියෙන හැම මොහොතකම අතෘප්තිකර භාවයක් තියෙනවා. තණ්හාවක් ආසාවක් බලාපොරොත්තුවක් අපේක්ෂාවක් තියෙන හැම මොහොතකම අපේ හිත සැලෙනවා. අපේ හිතේ තියෙන අතෘප්තිකර බවක්. සතුටක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ බොහොම මේ අතෘප්ති කරයි අසහනශීලී මේ தத்துவයක් තමයි තියෙන්නේ. අන්න යෝගාවචරය තේරුම් ගන්න ඕනේ මේ තියෙන්නේ මොකක් හරි දුකට හේතුවකුත් ඇති දැන්. දැන් තියෙන දුක හිතේ නිකන් අසහනයක්. හිතේ තියෙනවා නිකන් මේ ආතතියක්. දැන් තියෙනවා හිතේ නිකන් කලබල ගතියක්. මොකද්ද මේකට හේතුව? අන්න තණ්හාව වශයෙන් හඳුනා ගන්න පුළුවන් මේකට හේතුව. හිත මොකද්දෝ ඉල්ලනවා. මේකෙන් සෑහීමටපත් වෙලා නැහැ මොකද්දෝ එකක් ඉල්ලනවා. අන්න භව තණ්හාවක් වශයෙන් නැත්නම් කාම තණ්හාවක් වශයෙන් විභව තණ්හාවක් වශයෙන් අන්න හඳුනා ගන්න පුළුවන් කෙනෙකුට. හඳුනගන්න පුළුවන් නම් අන්න කරන්න වෙන්නේ ඒක පෝෂණය කරනවා වෙනුවට අතහැර දැමීමක්. ඔතන තමයි ඇත්තටම මේ සම්දිස්ථානය තියෙන්නේ. අපි තණ්හාව තියෙනවා කියලා තේරුම් ගත්තා නම් අපි මෙතෙක් කලේ තණ්හාවට දාස වීමක්. තණ්හාව කියන දේ කිරීමක්. දැන් අන්න තණ්හාව ෂය කරන ප්‍රතිපදාවදි කරන්න වෙන්නේ තණ්හාව හඳුනාගෙන හඳුනාගත තණ්හාවට යන්න ඇරීමක්. තණ්හා පෝෂණය කිරීමක් නෙමෙයි. හඳුනාගත්තා ඔන්න සිතේ දැන් ඔන්න මේකක් ඉල්ලීමක් තියෙනවා ආසාවක් තියෙනවා අර කෝණේ මේ කෝණේ කියලා දැන් හිතෙන් යෝජනා එනවා ඒක හැබැයි යෝගාවචරය හඳුන ගන්නවා මෙන්න මේක තණ්හාවක් කියලා හැබැයි ඒක ඉල්ලීම ඉෂ්ට කරන්න යන්නේ නැහැ ඒක තෘප්තිමත් කරන්න යන්නේ නැහැ එයා ඒක ෂය වෙන්න හරිනවා මේක ෂය වෙන ප්‍රතිපදාවක එයා මේ කටයුතු කරනවා සැප වේදනාවක් ආවා අපි දුමු අපි භාවනාවක් කර කර ඉන්නකොට බොහොම සැප වේදනාවක් ආවා ඒකට ඔන්න හිත ඇලෙන්න හදනවා මේක තව ඉල්ලනවා හැබැයි එයා ඒක ඉෂ්ට කරන්න එයා මේක ආව හේතුන් නිසා එයා කැමතිලා ගියාපු දෙන්. මට ප්‍රශ්නයක් නැහැ. හිටියත් එකයි මට එයා ගියත් එකයි. අන්න උපේක්ෂාව වෙලා අන්න තණ්හාවට දාස වෙන්නේ නැතුව තණ්හාව ඉදිරිපත් කරන දේ කරන්න යන්නේ නැතුව ඒ වෙනුවට තණ්හාව ෂේ වෙලා යන හැටි බලනවා. නැත්තම් ඒ ආපු සිතුවිල්ල හිතේ ආපු මේ කැමැත්ත ආසාව අපි ඒ ආසාව ඉෂ්ට නොකිරීම නිසා ඒකට වහල් නොවීම නිසා අන්න යාම දුර වේගෙන යනවා. යාම ෂේ වේගෙන යනවා. ඉතින් මෙන්න මේ වගේ ඉතින් ඇත්තටම සෑහෙන ගැඹුරකට බහින්න වෙනවා තණ්හාව ෂේ කරන්න. ඒකයි මේ දවසෙන් දෙහෙන් වෙන වැඩක් නෙමෙයි. සෑහෙන කාලයක් තිස්සේ ඉතින් හිත දිහා බල බලා හිතේ මේ දේවල් ඒ ඒ අවස්ථානුකූලව හට ගන්නා හැටි තේරුම් ගනිමින් තණ්හාව ෂේ කරන්න වෙනවා. මේක මේ හැම තණ්හාවක්ම හැම මොහොතෙම එනවා නෙමෙයි. අපි නු රූප බලන්න තියෙන තණ්හාව රූප බලන වෙලාවකට ඒ කියන්නේ යම් අවස්ථාවකදී එනවා. නැත්තම් ඔන්න සද්ද අහන්න තියෙන උමනාවක් තවත් වෙලාවක තියෙනවා. නැත්තම් රසක් බලන්න උවමනා තව අවස්ථාවක් දෙනවා. මේවා ඉතින් අපි ජීවත් වෙනකොට ජීවිතයේදී එක එක තැන්වල තියෙන්නේ. ඒ නිසා මේක මේ එක පරයන්කකින් මුළු තණ්හාවශය කරනවා කියලා දෙයක් කරන්න බැරි වෙයි. මෙතෙන්දී අපිට වෙන්නේ තණ්හාවශය කිරීම මේ පරයන්කේදී විතරක් කරන වැඩක් නෙමෙයි. සක්මනේදී විතරක් කරන වැඩක් නෙමෙයි. මුළු නැගිට්ට මොහොතේ ඉඳන් නිදා ගන්න යන මොහොත දක්වා හිත ගැන අවධානයෙන් ඉන්න වෙනවා. කොයි වෙලාවෙද මේ තණ්හාව ඉදිරිපත් වෙන්නේ? කොයි වෙලාවද තණ්හාව ඇවිල්ලා මාව පොළඹවන්න හදන්නේ? තණ්හාව ඇවිල්ලා මං ලව්වා එක එක දේවල් කරව ගන්න හදන්නේ කොයි වෙලාවෙදිද කියලා අන්න අපි සෑහෙන්න හිත ගැන අවධානයෙන් ඉන්න ඕනේ තණ්හාව ගැන ඇහැ ගහගෙන ඉන්න ඕනේ කොහොමද මේ වෙලාවේදී තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතෙන්දී තමයි අන්න තණ්හාව දැක දැක ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා බුදුහාඳුරු කියනවා මේ ලෝභය සම්බන්ධයෙන්. ලෝභය කියන්නේ ඉතින් තණ්හාවම තමයි. ඉතින් එතෙන්දී එහෙම කියනවා මේ ලෝභය කයින් අයින් කරන්න බෑ කියනවා. ලෝභය වචනයෙන් අයින් කරන්න බෑ කියනවා. ලෝභය කියන එක ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කරන්න ඕනේ කියනවා. ලෝභෝ භික්කවේ න කායේන පහතබ්බෝ න වාචාය පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බා. ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කරන්න ඕනේ කියනවා. ඉතින් ඒ නිසා මේ මේ මාර්ගය ඇත්තටම විපස්සනාවක ගැඹුරකට යනකොට ඇත්තටම මේක දීර්ඝ කාලින ප්‍රතිපදාවක්. මේක මේ දවසෙන් දෙකෙන් වෙන වැඩක් නෙමෙයි. සෑහෙන කාලයක් තිස්සේ හිත දිහා බලබලා හිතේ තියෙන මේ නැඹුරු මේ තියෙන රටා මේ තියෙන සිතුවිලි රටාවන් තේරුම් ගනිමින් සෑහෙන්න ගැඹුරකින් මේක අධ්‍යයනය කරමින් ඒ රටාවන් වලින් හිත බේර ගන්න වෙනවා. තණ්හාවෙන් හිත බේර ගන්න වෙනවා. තණ්හාව ෂය කරන ප්‍රතිපදාවක අපි හැසිරෙන්න වෙනවා. එහෙම නැතුව අපි දවස් දෙකක් මේ රටාවේ හැසිරෙලා ඊළඟට ආයොන්න එළියට ගිහිල්ලා කැමති කැමති විදිහට අපි රූප බලනවා නම් සද්ද අහනවා නම් රසගඳ සුවඳ බලනවා නම් එතකොට ඉතින් ආයෙත් තණ්හාව වැඩෙනවා. ආයෙත් ඔන්න ආරන්නට එනවා. ආයෙත් ආරන්නට ඇවිල්ලා මොනවා මොනවා හරියක් කරනවා. ඊට පස්සේ ආයෙත් ඔන්න පිටට යනවා. පිටට ගිහලා ආයෙත් ඉතින් උනාහරි ආයෙ පංචකාමයන්ම ඇසුරු කරනවා. ඊට ආයෙත් තාර ටික වැඩෙනවා. ආයෙත් ඉතින් ආරණ්‍යයට එනවා. ආයෙත් ඇවිල්ලා පොඩ්ඩක් ඉතින් දඟලනවා උත්සාහත් වෙනවා ආයෙ තණ්හාශය කරගන්න බලනවා. ආයෙත් නගරයට යනවා. ආයෙත් නගරයට ගිහිල්ලා ඔන්න චිත්‍රපටියක් බලනවා, රූපවාහිනී බලනවා, ප්‍රවෘත්ති බලනවා, රටේ නැති දේවල් බලනවා. ආයෙත් තණ්හා වැඩෙනවා. කවදාවත් මේක ඉවර වෙන්නේ නැහැ. ඉතින් මේ යන ප්‍රතිපදාව තණ්හා ෂය වෙන ප්‍රතිපදාවකට මේ යන්න සිද්ධ වෙනවා. මේක මේ හැම නැතුව හොද හොද මඩේ දාලා වැඩක් නැහැ. අපි තේරුම් ගන්න තියෙන්නේ මේ යන ප්‍රතිපදාවේ දිගට යන්න වෙනවා. තණ්හා ෂේ වෙන විදිහටම හැසිරෙන්න වෙනවා. නැතු ආයෙත් අතරමඟදී ආයෙ මේකට පෝර දාන්න ගත්තොත් ඉතින් මේක ආයෙ වැඩෙනවා. මේක වැඩෙන තාක් තණ්හාව තියෙන තාක් නැවත නැවත උපදිනවා. ඉතින් අර අනුපාදේ ඥානං කියන එකේදී දැන් එතකොට අර රසන මේ ධම්මපදයේ ගාතාවක් තියෙනවා මේ මොකද්ද අර 97 දල්හේ මොකද්ද චින්නෝපි රුක්ඛෝ යථාපි යථාපි මූලේ යථාපි මූලේ අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති ඒවම්පි තණ්හානුසයේ අනුහතේ නිබ්බන්ත නිබ්බත්තති දුක්ඛ මිදම් පුනප්පුණක්. ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ ගාතාවකින් කියන ධම්පදේ තියෙන්නේ. කියලා අපි කොයිතරම් මේ ගහක අතු කපලා දැම්මට, කොළ කපලා දැම්මට, ගහේ මේ උඩින් කපලා දැම්මට මේක නැවත නැවත ලියලනවා. නැවත නැවත පළවෙනවා මොකද මුල nirupadritai. මුලට මොකක්වත් හානියක් වෙලා නැහැ. අන්න වගේ තමයි කියනවා මේ තණ්හාව කියන අනුසය මුලින් උපුටා දමන තාක් මේ සත්‍ය නැවත නැවත උපදිනවා. එතන මේ අනුපාදේ ඥානං කියන එකට එන්න වෙන්නේ ඔන්න ඔය තණ්හාව සම්පූර්ණයෙන්ම ෂය කරා නම් අන්න එයාට අනුපාදයක්. එයායි භව ගමනක් නැහැ. අපි තුමු මේ භවයේදීම යම්සි කෙනෙක් තණ්හාව සම්පූර්ණයෙන්ම ෂය කරා නම් තණ්හක්ඛය මට්ටමටපත් වුණා නම් නිවන් දැක්කනම් තණ්හක්ඛය කියලා කියනවා නිවනටම. නිවනටම කියන තවත් නමක්. ඒතකොට සම්පූර්ණ වශයෙන් කෙනෙකුට තණ්හාව මුලින් උපුටා දවන්න හම්බුණා නම් හරියට නිකන් අර ගහ මුලින්ම උදුරලා දැම්ම වගේ. එයාට නැවත උපදවීමක් නැහැ. ඒතකොට අනුපාදේ ඥානයක් එනවා. ඒ නිසා මේ මාතෘකාව බොහොම පුළුල් මාතෘකාවක්. ඉතින් මට මේ මතක තියෙන විදිහකට මේ ටිකක් විස්තර කරේ. ඉතින් අපි මම ආරාධනා කරනවා කාට හරි මේ ඉදිරිපත් කරපු කරුණු සම්බන්ධයෙන් හෝ එහෙම නැත්නම් මේකට තව ඉදිරිපත් කරන්න එකතු කරන්න යම්කිසි කරුණක් තියෙනවා නම් ඒව සම්බන්ධයෙන් හෝ ඉදිරිපත් කරන්න කියලා අපි මේ සාකච්ඡාවක් කරන නිසා පහන සංඥා කියන්නේ මේ ටික තමයි එන්නේ. ඔව් පහන සංඥා කියන එකේදී ඇත්තටම ඔච්චර ගැඹුරකට විස්තර කළා නැහැ. මේ එතන කියන්නේ අර uppannam kama vitakkan ආදිවාසේති පදහත්ති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවංගමේති ඔය විදිහටනේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක ඊළඟට කියනවා පොදුවේ uppන් uppන්නේ පාපකා කුසලයේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවංගමේති මේ උච්චතානන්ද පහන සංඥා කියලා ඉතින් අර මේ අකුසල පැත්තකින් එහෙම ප්‍රහාණය කරන්න කියන ඉතින් ගැඹුරකින් කියනවා නම් ඕක තමයි. කියන්නේ සංවාසන සූත්‍ර කියන දර්ශනා පහතබ්බ සංගරා පහතබ්බ පරිවර්ජනා පහතබ්බ පරිසේවන අදිවාසනා පහතබ්බ අන්තිමේදී ආනාපාන සති පහතබ්බ කියලා ආනාපාන සති නෙමෙයි භාවනා පහතබ්බ. ඔව් ඔව්. ඔව් ඔව්. ඒක තමයි ආශ්‍රවයන් ඡය කරන මේ කියන්නේ හොඳම විස්තරය එන්නේ අතරම මහත්යකෝ වගේ සබ්බාසව සූත්‍රයේදී. සබ්බාසව සූත්‍රයේදී ක්‍රම හතක් පෙන්නනවා. ඉතින් ඒ කියන්නේ එතෙන්දී ඔය කිව්වා වගේ අදිවාසනා පහතබ්බා. ඉවසන්න වෙන තැන් තියෙනවනේ අපිට. අපිට බෑ ඔක්කොම සකස් කරන්න. මෙතෙන්දී ඉවසන්න වෙනවා. අපි තුමු වහිනවා. වැස නවත්තන්න බෑ. ඉතින් වැස්සේදී ඉවසන්න වෙනවා. හොඳටම අවුවයි ප්‍රශ්නේ. ඒක නවත්තන්න බෑ. ඉතින් ඉවසන්න වෙනවා. මధుරව කනවා සමහරලාට. ඉතින් අපි කරන්න පුළුවන් ටික කරනවා. බැරි නම් ඉතින් ඉවසනවා. මැස්සෝ එනවා අනිත් අය කහිනවා හරමේ ඉතින් හදන්න බෑ ඉවසනවා. අන්න ඒ වගේ අදිවාසනා පහ තබ්බගෙන මොකද අපි එතෙන්ද එහෙම කෑ ගහන්න ගත්තොත් ඉස්සරහට පයින්න දත්තොත් අනිත් අයත් එක්ක රණ්ඩු කරන්න ගත්තොත් අයි කෙලස්. ඒනොට Taman තේරුම් ගත්තා මේ වෙලාවේදී මට කරන්න දෙයක් නැහැ. මේ වෙලාවේදී මට තියෙන්නේ යටත් වෙන එක. කරබාගෙන ඉන්න එක. කියලා අන්න ඉවසීම තුලින් කෙලස් ප්‍රහාණය කරන්න කියනවා. මොකද ඉවසන්නේ නැතුව මේ කටයුත්ත කරන්න බෑ අපිට මේ. දවසෙන් දෙකෙන් කරන වැඩක් නෙමෙයිනේ මේක. ඒ නිසා භාවනාවක් කරද්දී වෙනත් අයත් එක්ක කටයුතු කරද්දී ඉවසන්න වෙන අවස්ථාවන් තියෙනවා. එතෙන්දී අන්න ඉවසීම තුලින් ප්‍රහාණය කරන්න කියනවා. මොකද එතෙන්දී ඉවසුවේ නැත්නම් ආයෙත් ආශ්‍රවයන් වැඩෙන්නේ. අපි හිතමු අපි බොහොම දැන් සංසුන් වෙලා බොහොම නිශ්ශබ්දව දැන් හිත නිවිලා තියෙන්නේ. කේන්ති ගිහිල්ලා ඉවසන්නේ නැතුව රණ්ඩුවට ගියොත් ආයෙත් කේන්තියමයි වෙස්සෙන්නේ. අපි දැන් ප්‍රොඩක්ට් හරි ප්‍රහාණය කරගෙන ගියේ මේ පටික අනුසයක්. ආයි මේ කෙලෙන්ති ගිය ගාටරන ආයිත් දැවුණා දැන්. ආයිත් මේක එන්ජින් එක බොයිල් වුණා වගේ වුණා. එතකොට ආයිත් මේ අනුසේ ටික අර වැඩි අඩු වෙගෙන ගිය ටික ආයිත් ඉස්සරහට එනවා. ඒ නිසා උත්සාහත් වෙන්න වෙනවා. මේ වගේ තැන්වලදී ඉවසන්න. මේක පැත්තක්. ඊළඟට පෙන්නනවා සංවර සංවරප්පහාන. ඒ කියන්නේ සංවර යුතු තැන්. ඉන්ද්‍රයන් පහ සංවර කරගන්න වෙනවා. ඒ කියන්නේ ඇහැට ඇහැට පෙනුන පළියට රූප බලන්න යන්නේ නැහැ. කනට සද්ද ඇහෙනවා කියලා ඇත්ත. අපි හොඳට කන් දෙක ඇහෙනවා. නමුත් සද්දාහා සින්දුආහා මේක ආයි නිකන් කෙලස් අවශ්‍ය ගන්න යන්නේ නැහැ. දිවෙනුත් කැමති කැමති දේවල් මේ භුක්ති විඳ විඳ මේක කෙලස් අවශ්‍ය ගන්න යන්නේ නැහැ. ඊළඟට කයට කැමති කැමති ස්පර්ශයන් දීලා මේක කෙලස් අවශ්‍ය ගන්න යන්නේ නැහැ. ඒනොට සංවර වෙනවා. ඉඳුරන් සංවර කරගන්නවා. ඇස් පංචේන්ද්‍රිය සංවර කරගෙන ජීවත් වෙනවා. සංවරා පහතබ්බා. ඊළඟට තව පෙන්නනවා පටිස හරි ඔව් දසනා පහතබ්බා තමයි මුලින්ම විස්තර කරන්නේ. ඒක ටිකක් ගැඹුරුයි. එතෙන්දී ඇත්තටම කියන්නේ ඔය මේ අපි එක අතකින් තනිකර අපි හිතන රටාව. අපි හිතන රටාව අනුව පුදුම විදිහට පටලව ගන්නවා. හිතන්නද අපි කෙලින්ම හිතනවා මේ ඉන්නේ මම. මම ගිය භවයේත් හිටියා, මේ භවයේත් ඉන්නවා, එන භවයේත් මම ඉඳීවි. කියලා ඔන්න මමෙක් ඉස්සරහට දාගෙන පුද්ගල ආරෝපණයක් කරගෙන අපි හිතනවා. බුදුරජාණන් වහන්සේ කියන ඔන්න කෙනෙක් අතීතය ගැන හිතනවා. මං ඒ භවයේ හිටියද? මං ඒ භවයේ හිටියේ කවුරු වෙලාද? මං ඒ භවයට කොහෙන්ද ආවේ? මං ඒ භවයේදී මොනවාද ඇසුරු කළේ කියලා මම ඒ භවයේ හිටියේ නැද්ද? ඔන්න ඒ විදිහට පස් ආකාරයෙන් අතීත භවය ගැන මම ඉස්සරහට දාගෙන හිතනවා කියනවා. එහෙම නැත්නම් අනාගත භවය ගැන. මම අනාගත භවයේ ඉඳීද? මම අනාගත භවයේ ඉන්න එකක් නැද්ද? මම අනාගත භවයේ කවුරු වෙලා ඉඳීද? මම අනාගත භවයේ කවුරු වෙලා කවුරු වෙයිද? ඊට පස්සේ භවයේ. ඔන්න මේ විදිහට මේ අනාගත භවයේ මොන මොන විදිහට හැසිරෙයිද? ඔන්න ඔයගේ අනාගත භවය සම්බන්ධිනුත් මම කියලා ඉස්සරහට දාගෙන හිතනවායි කියනවා. හරි මේ භවය ගැනත් මම දැන් ඉන්නවද? මම දැන් නැද්ද? මම දැන් මට දැන් කොහොමද? මම දැන් කන්නේ බොන්නේ මොනවද? මම මේ භවයෙන් පස්සේ ඊළඟ භවයට කොහෙන් කොහෙට ආවිද? මම මේ භවයට ආවේ කොහෙන්ද? විතර හය ආකාරයෙන් හිතනවා කියනවා. ඔය විදිහට 16 ආකාරයකින් සම්පූර්ණ පටලව ගන්නවා කියනවා. එහෙනම් අපි මේ හිතන අපි මේ හිතන හිතිල්ල හරහා පුදුමාකාර පැටලිලා පැටලෙන්නේ. කියන්නේ අපි සාමාන්‍ය අපි නිකන් ඉන්නේ නැහනේ හිතනවානේ. අපිට මිනිස්සුන්ට නිකන් ඉන්න බෑ. ඉතින් අපි කරන්නේ මොනවා හරි හිතන එක. ඇත්තටම දැන් ওই භාවනාවක් කරන කාල පරිච්ඡේදයේ හැර අපි තුමු දැන් පාදේ ස්පර්ශයට හිත දා ගන්නවා නැත්නම් හුස්ම රැල්ලක් දිහා බලනවා නැත්නම් හිත අනිසිතව තියන් ඉන්න ඔය වගේ මට්ටම් වල හැර අනිත් හැම වෙලාවකදීම අපි මොනවා හරි හිතනවා. අර නිකන් බුලත් ටිකක් හපහපා ඉන්නවා වගේ, චුයින් ගම් එකක් හපහපා ඉන්නවා වගේ අපි කරන්නේ හිත හිතා ඉන්න එක. හිත හිතා ඉන්න හැම වාරයක් පාසම මම එක්ක දාගෙන තමයි අපි හිතන්නේ. ආ මම කොහොමද මම හිටියද? මම අනාගතේ මොකද? අනාගතේ දිව්‍ය ලෝක යන්න හම්බෙයිද? තමන්ට අනාගතේදී අපායට යන්න වෙයිද? මමම දාගෙන හොඳටම හිතනවා. බුදුහාඳුර කියනවා මෙහෙම අර මම එක්ක ඉස්සරහට දාගෙන හිතීම තුළ තනිකර මනුස්සයා දෘෂ්ටිගත වෙනවායි කියනවා. දෘෂ්ටි කාන්තාරයක පැටලෙනවායි කියනවා. දෘෂ්ටි වනාන්තරයක අතරමං වෙනවායි කියලා කියනවා. ඒ නිසා බුදුහාඳුර කියනවා මේ බුදුන් සරණ ගිය ශ්‍රාවකයා එයා දන්නවලු මෙනෙහි කරන්න ඕනේ මොකද්ද මෙනෙහි නොකරන්න ඕනේ මොකද්ද කියලා. මනසිකරණීය ධම්මයේ කියන්නේ මොකද්ද කියලා දන්නවා. අමනසිකරණීය ධම්මයේ කියන්නේ මොකද්ද කියලා දන්නවා. ඔන්න ඔය දෙක තාම වැදගත්. යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි දන්නවා. කෙටියෙන් කියනවා. ඒතර යෝනිසෝ මනසිකාරය දන්න කෙනා එයා දන්න මෙන්න මේ විදිහට තමයි මෙනෙහි මොකක් හරි හිතනවා නම් හිතන්න ඕනේ මෙන්න මේ ආකාරයටයි කියලා අන්න යෝනිසෝ මනසිකාරය දන්න කෙනා දන්නවා. අයෝනිසෝ මනසිකාරය කෙනා ඒක දන්නේ නැහැ. එයා හිතන්න ඕන නැති විදිහට හිතනවා. ඒ හරහා ආශ්‍රයයන් වැඩි වෙනවා. නූපන් ආශ්‍රයයන් උපදිනවා, උපන් ආශ්‍රව වැඩි වෙනවා. ඊළඟට සිත් මේ දැන් කියන්නේ මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි කරනවා. මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි නොකර ඉන්නවා. අයෝනිසෝ මනසිකාන්ත. මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි නොකර ඉන්නවා. නමුත් යෝනිසෝ මනසිකාරය තියෙන කෙනා එයා දන්නවා මෙන්න මේ වෙලාවට මෙන්න මෙහෙම මෙනෙහි කිරීමක් කරොත් ආශ්‍රව ටික බල මලක ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු එයාගේ හිතේ දැන් හොඳටම ද්වේෂය ඉස්සලා තියෙන්නේ. එයා ද්වේෂයට පෝර වෙනුවට එයා වෙන විදිහකට හිතන්න ගන්නවා. එයා සම්පූර්ණයෙන්ම හිත හරවන වෙන පැත්තකට වෙන අරමුණක් හිතර ගත්තා. මොකද ද්වේෂ අරමුණ ගන්නව වෙනුවට වෙන අරමුණක් හිතර අරන් හිතනවා. ඒතර ද්වේෂ පහ වෙලා යනවා. එහෙම නැත්නම් මේ ද්වේෂයට ආරම් අරමුණු වුණ තැනැත්තගේ හොඳක් හිතනවා. එයාගේ දැන් අගුණ හිතුවොත්නේ ද්වේෂ වැඩෙන්නේ. ඒ වෙනුවට එයා හොඳක් හිතනවා. මොකද ද්වේෂය දුර වෙලා යනවා. නැත්නම් ඔන්න ප්‍රතිවිරුද්ධ පක්ෂයක් වඩනවා. මෛත්‍රී භාවනාවක් කරනවා. මෛත්‍රයක් වඩනවා. අන්න ඒ වගේ අර යෝනිසෝ මනසිකාරයේදී අන්න එක පැත්තකින් මේ මෙනෙහි කළ යුතු තැන්වලදී ඒ මෙනෙහි කළ යුතු දේක් මෙනෙහි කරනවා. අර නරක පැත්ත මෙනෙහි නොකර ඉන්නවා. එහෙම නැත්නම් ඉතින් බුදුහාඳුර උපරිම මට්ටමින් කියන්නේ මෙනෙහි කරන්න ඕනේ නම් මෙනෙහි කරන්න කියන චතුරාර්ය සත්‍ය පමණක්. ඒ කියන්නේ උපරිම මට්ටමකින් කියන්නේ උපරිම මට්ටමේ කියන්නේ මෙනෙහි කරන්න ඕන නම් මහණෙනි මෙන්න දුකක් තියෙනවා කියලා මෙනෙහි කරන්න. මෙන්න දුකට හේතුවක් තියෙනවා කියලා මෙනෙහි කරන්න. මෙන්න දුක්ඛ නිරෝධයක් තියෙනවා කියලා මෙනෙහි කරන්න. මෙන්න දුක්ඛ නිරෝධ මාර්ග ප්‍රතිපදාවක් තියෙනවා කියලා මෙනෙහි කරන්න. මේ කියන්නේ උපරිම මට්ටමක් පෙන්වන්නේ. ඉතින් එතෙන්දී තනිකරම ඒ කියන්නේ අපි මේ හිත හිතා ඉන්න පැත්තම නෙමෙයි. බලන්න කියන්නේ තමා තුළම මේ වෙලාව දුකක් තියෙනවද? හිතේ අසහනයක් තියෙනවද? අන්න බලන්න ඕනේ දුක දුක හඳුනා ගැනීම. දුක පිරිසිදු දැනීම. ඊට පස්සේ අන්න ඒකට හේතුවක් දුක්ඛ සමුදයක් හඳුනා ගැනීම. දුක්ඛ සමුදය හඳුනාගත්තා නම්, ඒ කියන්නේ දුකට හේතුව තණ්හාව. අද කතා කරපු තණ්හාව හඳුනාගත්තා නම් අන්න තණ්හාව ප්‍රහාණය කරන්න. තණ්හාව ෂය වෙන විදිහට කටයුතු කරන්න. ඉතින් මේ මේ දේ කරනවා නම් ඔන්න ආරෂ්ඨායක මාර්ගයේම තමයි ඉන්නේ. ඔන්න ඕක දසනා පහතබ්බ වශයෙන් පෙන්වනවා. විනෝදනා කියන්නේ මේ ඈතින් තැබීම හරහා දැන් දැන් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ඈතින් විනෝදනය කරනවා. විනෝදනය කරන කියන්නේ වළක්වනවා හිතට. හිතට එන්න නොදී වළක්ව ගන්නවා. කාම විතරක හිතට එන්න නොදී ඉන්නවා. විහිංසාව විතරක හිතට එන්න නොදී ඉන්නවා. ව්‍යාපාද විතරක විතර එන්න නොදී ඉන්න ඒවා ඈතින් තියෙනවා. විනෝදනා පහතබ්බා. තවමන පරිවර්ජනා පරිවර්ජනා කියලා කියනවා අර මේ දැන් හිතන්න අපිට කවුරු හරි මේ බොන මිනිස්සු කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන්ගේ වැඩේ මිදින් තැබෑරුම් ගානේ ගිහිල්ලා මොනවා මොන හරි අරගෙන ඉතින් ඒගොල්ලෝ රත් වෙන එක තමයි වෙන්නේ. ඉතින් අපි යන්න ගිහින් ඉන්නවා. වර්ජනය කරනවා ඒගොල්ලන්ව. ඒ ඒ නරක ඒ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ පාප මිත්‍රයින් වර්ජනය කිරීම. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ කතෙන් බලන සාමාන්‍ය දැනීමක්. සත්පුරුෂයන් විතරක් ඇසුරු කරනවා අසත්පුරුෂ ආශ්‍රයයකට නොගිහින් ඉන්නවා. එහෙම නැත්නම් බොහොම භයානක තැන් තියෙනවා. අපි හිතමු ඔන්න හොරු හොරු ඉන්න තැන් තියෙනවා. මංකොල්ල කන තැන් තියෙනවා. නැත්නම් බොහොම භයානක සත්තු ඉන්න තැන් තියෙනවා. ඒවට නොගිහින් ඉන්නවා. දැන් මේ මේ කියන්නේ යෝගාවචරයට මේ යන්න තියෙන දිග ගමනක් නෙමෙයි කතා කරන්නේ. මේක මේ දවසින් දෙකෙන් වෙන වැඩක් නෙමෙයි. එයා තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගෙන මේ දිග කාලයක් මේ ගමන යන්න ඕනේ. Brahmacharyaක හැසිරෙන්න ඕනේ. යන්න එහෙනම් එයා අපි හිතමු ඒ තරම් අපි හිතමු ඔය මේ මේ මොකක්ද ඒකට කියන්නේ ස්ත්‍රී දුහෘතයෙන්. ඒගොල්ලෝ ගාඩ නොගිහින් ඉන්නවා. මෙහෙම නැත්තම් මොන හරි ගණිකා මඩම් නොගිහින් ඉන්නවා. ඒ වගේ කියන්නේ අපි දැනගන්න ඕනේ ඒකාතකින් සාමාන්‍ය දැනීමකින් මම මේ මේ තැන් වලට ගියාම මට මොකද වෙන්නේ මම මේ වඩන භාවනාවට මට මේ යහපතක් වෙයිද? ඒකට දියුණුවක් වෙයිද? මගේ නැත්තම් ප්‍රතිපදාව විනාශ වෙයිද? මට හානියක් වෙයිද කියලා දැන් එයා තේරුම් අරගෙන අන්න ඒ පරිවර්ජනා පහතබ්බා කියලා ඒ වර්ජණය කළ යුතු තැන් එයා හඳුනගෙන අසුරු නොකළ යුතු තැන් ටික හඳුනගෙන අසුරු නොකර ඉන්නවා. පරිවර්ජනා පහතබ්බා කියලා පෙන්වනවා. පටිසේවනා පහතබ්බා. පටිසේවනා පහතබ්බා කියනවා මේ දැන් අපි ඇසුරු කරන දේවල් තියෙනවානේ පරිහරණය කරන දේවල් තියෙනවානේ හිතන්න දැන් අපි කාර් එකක් පරිහරණය කරනවා යාන වාහන පරිහරණය කරන. දැන් ඕකේ හරහා සෑහෙන කෙලෙස් එන්න පුළුවන්නේ. මට මට තමයි ලොකුම කාර් එක තියෙන්නේ. මට තමයි ලස්සනම කාර් එක තියෙන්නේ. මට තමයි වටිනාම කාර් එක තියෙන්නේ කියලා ඔන්න ඉතින් වාහනේ ගැන ලොකු උජාරුවක් ඇති කරගන්නවා. මාන්නයක් ඇති කරගන්නවා. නමුත් එයා තේරුම් ගන්නවා මේ කාර් එක ඇවිල්ලා මේ මට කකුල් දෙකෙන් යන්න බැරි හින්දායි මේ වාහනේ පාවිච්චි කරන්නේ. මොකද හින ලොකු දුරක් යන්න තියෙනවා. මට ඉතින් කකුල් දෙකෙන් යන්න බෑ. ඒ නිසා මේ වාහනයක් පරිහරණය කරන්නේ. ප්‍රයෝජනෙ සලකලා. කියලා අන්න පරිහරණය කරන දේවල් සම්බන්ධයෙන් එයා නුවණින් මෙනෙහි කරලා පාවිච්චි කරනවා. ඉතින් සාමාන්‍යයෙන් කියන්නේ අපි තුමු සිවුරක් අඳිනවා, ඇඳුමක් අඳිනවා. ඉතින් ඒ ඇඳුම අඳිනකොට සිවුර පෙරවනකොට නුවණින් මෙනෙහි කරනවා මේකේ ප්‍රයෝජනය මොකද්ද? ඔන්න මැස්සන්ගෙන්, මදුරුවන්ගෙන් බේරෙන්න, උෂ්ණෙන්, සීතලෙන් බේරෙන්න. මේ විලිබිය වහ ගන්න. يعني නොඇසුවොත් එහෙම අනිත් අයට ජුගුප්සාවක් ඇති වෙන මේ විලිබිය වහ ගන්න මේ ඇඳුම පරිහරණය කරන්න. එහෙම නැතුව මේකෙන් මේ හැඩ වෙන්න නෙමෙයි. මේක මේ රූපසුන්දරී වෙන්න නෙමෙයි. මේක මේ විලීබිය වසා ගැනීම සඳහා මේ තමයි මේ ඇඳුම් ටික අඳින්නේ කියලා අන්න ඇඳුම් අඳිනවා මේ ප්‍රයෝජනේ සලකලා. ඒකෙන් ඒකෙන් මාන්නයක් හෝ නැත්තම් ඒකේ අනිත් පැත්තක් හෝ මේකෙන් මොකක්වත් ඇති කරගන්නේ නැහැ. ඒකෙන් මසුරුකමක් හරි, ලෝභයක් හරි මේ මොකක්වත් ඇති කරගන්නේ නැතුව ඇඳුම් ටික පරිහරණය කරනවා. ඊළඟට කෑම කනකොට. කෑම කනකොටත් එහෙමයි. මේ මොකක්ද ඒකට කියන්නේ ප්‍රතිවේක්ෂා කළා පින්ඩපාතය අනුභව කරනවා. වළඳනවා. නැත්තම් ප්‍රත්‍යක්ෂා කළා තමන්ගේ ආහාරය ගන්න. මොකටද මේ ගන්නෙ? මේක මේ කය ලස්සන කරගන්නවත්, මහත් කරගන්නවත්, මල්ලෝපොර කරන්න යන්නවත් මොකටවත් නෙමෙයි. මේක මේ යාන්තම් මේ කය පවත්ව ගන්න. මොකද මේ කය නැත්තම් යැපෙන්නේ නැහැ. කයට ජීවත් වෙන්න විදිහක් නැහැ. ආහාර ටික ලැබුණ නැත්තම් මේ කය ආහාරය මතයි යැපෙන්නේ. කියලා තේරුම් අරගෙන ආහාර පරිහරණය කරනවා. තව පෙන්වන්නේ නිවාස. නැත්තම් අපි ඉන්න කුටි. කුටි සේනාසන පරිහරණය කරද්දි ප්‍රත්‍යක්ෂා කරලා පරිහරණය කරන්න කියනවා. මේක මේ මොකටද පරිහරණය කරන්නේ? මේකෙත් මේ අන්තං මේක ඇතුළට ගියාම තමයි මම මේ නයි පොලොන් ආදී මේ සර්පයෙන්ගෙන් බේරලා ඉන්නේ. නැත්තම් භාවනාවක් කරගන්න අවස්ථාවක් තියෙන්නේ. එහෙම නැත්තම් සීතලෙන් උෂ්ණයෙන් වැස්සෙන් බේරිලා ඉන්න මේ කුටිය පරිහරණය කිරීම සඳහායි. පරිහරණය කිරීම තුලිනුයි කියලා අන්න කුටියක් පරිහරණය කිරීමේ නැත්නම් ගෙයක් පරිහරණය කිරීමේ ප්‍රයෝජනෙ සලකලා ඒක පාවිච්චි කරනවා. එහෙම නැතුව ගෙයක් ගෙයක් හදාගෙන අනිත් අයට වඩා හොඳ ගයක් මට තියෙනවා. ඒ උජාරුවට මං ඉන්න අය මට තියෙන්නේ තට්ටු දෙකේ ගයක්ය මට තියෙන්නේ අච්චර විශාල ගයක්ය කියලා මේ ගයක් පරිහරණය කිරීම තුලින් කෙලෙස් හදාගන්න තේරුම් නැහැ. ඒකයි බුදුහාඳුර කියන්නේ. කියන්නේ අපි ජීවත් වෙනකොට පරිහරණය කරන දේවල් කොහොමද කෙලෙස් නූපදින ආකාරයෙන් පරිහරණය කරන්නේ? තනි කර ප්‍රතිපදාවන්නේ තියෙන්නේ. කෙලෙස් නොවැඩෙන විදිහටම ජීවත් වෙනවා. මොකද මේ යන්නේ ආශ්‍රවයන් ෂය කරන ෂය කරන්න යන්නේ. ෂේ කරන විදිහටම අන්න හැසිරෙන්න වෙනවා. එඳා පරිහරණය කරන දේවල් තුලින් කෙලස් එන්න බෑ. ඇසුරු කරන අය හරහා කෙලස් නොයන විදිහට කටයුතු කරනවා. ඊළඟට ඇහෙන් කනෙන් නාසයෙන් බලන අහන දේවල් හරහා කෙලස් නොවැඩෙන විදිහට උත්සාහත් වෙනවා. හිතීම සම්බන්ධයෙන් හිතීම සම්බන්ධයෙන්ුත් පරිස්සම් වෙනවා. යෝනිසෝ මනසිකාරයකින්ම හිතනවා. ඉතින් ඔන්න ඔය වගේ මාර පුළුල් ප්‍රතිපදාවක් පෙන්වන්නේ. එහෙම කියන්න පුළුවන්. කියන්න පුළුවන්. මොකද ඒ කියන්නේ දැන් හිත ඒ කියන්නේ නිරාමිස සුඛේ ඉතින් එක එක විදිහට කියන්න පුළුවන්. ඒ අපේ හිත කෙලසෙන් නැතුව කෙලස් වලින් නැවත නැවත තෙත් වෙන්නේ නැතුව තියෙනවනම් බුදුරජාණන් වහන්සේ කියනවා ඒකට අභ්‍යාසයක සුඛයක් කියලා. කියන්නේ අපේ අපේ හිත නිකන් බොහොම නොකෙලස් කෙලසෙන් නැතුව තියෙනවා ටික ශාන්තව ටිකක් වැඩි කාලයක් තියෙනවා. ඒතර අන්න අභ්‍යාසයක සුඛයක් කියලා කියනවා. නැවත නැවත කෙලසුන්ගෙන් තෙත් නොවූ සුවය. නිරාමිස වේදියක් තමයි ඉතින්. ඔව්. භවනා පහතබ්බා වෙනම යන්නේ. ඒක යන්නේ ආයි බොජ්ජංග වලට යන්නේ. බොජ්ජංග වඩීම තුලින් ප්‍රය කිරීම. සයන්ස් දෙවල මේ ධම්මානුපස්සනාව තුල වැඩින්නේ ඔය ටිකම නේද නෑ ඒ කියන්නේ ධම්මානුපස්සනාව විතරක් කියන්න බෑ. ඔක්කොම අනුපස්සනාවල ඉතින් ඔය ටික සතර සතිපට්ඨානෙ තියෙනවානේ. සතර සතිපට්ඨානෙ තුලින්ම ආශ්‍රවශය වෙනවා කියලා කියලා තියෙනවා. ඔව්. සතර සතිපට්ඨාන දැන් අපි මුලින්ම අද කතා කළේ තණ්හාශය වීම සතර සතිපට්ඨානයේ හරහා වෙනවා. ඒ වගේම සතර සතිපට්ඨානයේ හරහා මේ මොකද්ද ආශ්‍රයනුෂය වෙනවා කියලා කියනවා. අපි දැන් අපි සාමාන්‍යයෙන් දැන් දිනදා ජීවිතේ රස්සාවක් කියමු කරන කාට අපි සමහර දේවල් ගැන හිතන්න සිද්ධ වෙන නිසා සමහර දේවල් ප්ලෑන් කරන්න වෙනවා. ටිකක් වැඩිපුර හිතන්න සිද්ධ වෙනවා. එතකොට දැන් අපි මේ දවස් තුනේ ඒක විදිහට කරගෙන යනවා හවුස් එක අපි ආය භාවනා කරන්න ගියපන් අර ටික ඔක්කොම ආයෙ අත දෙනවා. ඒක හරි. දැන් අපි දැන් මේ දවස් වෙලාව හිතනවා මේ ජීවිතය අපිට මේ ගිහි ජීවිතෙත් එක්ක මේක නියම අපි නියම හොරෙන් මඩේ දානවා කියන්නේ. ඒක ඇත්ත. මේ සම්මුතිය පරමාර්ථය අතර ගැටමක් නේද එතන තියෙන්නේ. නෑ සම්මුතියේ પરමාර්ථය කෙසේ වෙතත් අර මහත්යක වගේ හොදෝද මඩේ දැමීමක් නම් තිද්ද වෙනවා. හැබැයි ඉතින් මේ මඩේ මඩේ මඩට ගියාට පස්සේ ආයෙ ඉතින් හොදන්න වෙනව කොහොමද? කියන්නේ හිතන්න දැන් උදේ මොනවා හරි කටයුතු වල යෙදෙනකොට මහත්යා හිතමු වැඩ රාජකාරී කරන තැනට ගියා කියලා. එතින්දි මොනවා හරි කෙලස් ටිකක් ඇති වෙනවනේ. ඒ ටික ඉතින් හැබැයි හොදලා තමයි ආයි නිදා ගන්නකොට යන්න තියෙන්නේ. පුළුවන් නම් එහෙම තමයි කරන්න තියෙන්නේ. කියන්නේ ආයි කෙලස් එකතු වෙන්න නොදී එදා එදා දවසේ ටික එදා එදා සුද්ධ කරගන්නවා නම් ශේෂයක් නැහැ එතකොට. එහෙම සෝයි අපි යමු කිසි තැනක විද්‍යාව කියන්නේ ඒ හිතුම් කරේ හැමදාම උතනනවා. දැන් අපි පුරවනවා ආය අඩු කරලා එතන එතනින් ඇතුළට බැහිමක් තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක ඇත්ත. ඒක තමයි ඉතින් ඒක තමයි කියන්නේ ගිහි ජීවිතේ මොකක්ද අර පෙන්වන්නේ හරියට නිකන් මොනරෙක් වගේ ලස්සන තියෙනවා. ලස්සන තියෙනවා හැබැයි පියාපත් බර නිසා යන්න යන්නේ හිමින්. හිමි බොහොම හිමින් තමයි යන්නේ. ඒකයි. අද ඔය වගේ මොන දීලා අද ඇවිල්ලා කෙලස් ටික පොඩ්ඩනවනේ. ඔව්. ආයි හෙට මේ ටිකට මොන දී ආයි මට්ටමේ කෙලස් ඇති වෙනවා. එහෙම කියන්න බෑ. ඒ කියන්නේ දැන් ඒක තමයි කියන්නේ ප්‍රතිපදාවේ යම් යම් පන්නරයක් යාට ලැබෙනවා. දැන් හිතන්න ආයි ඉතින් gedara හිටියට කියන්නේ සම්පූර්ණම කාම බොහෝගීම මට්ටමකින් නෙමෙයි යම් මෙන්න මෙහෙමත් පාරක් තියෙනවා කියලා මේ පැත්තට පොඩ්ඩක් අඩිය තියාගෙන තමයි ඉන්නේ. ඊළඟ නැවත නැවත පොඩ්ඩක් ඒ කෙලෙස් දුරු කරන මාර්ගයකුත් ඇසුරු කරනවා. එතනිනුත් යම් පන්නරයක් ඒ හිතට එනවා. ඒ බඳුතර යම් පන්නරයක් සහිත සිතක් තමයි අර අර කෙලෙස් සහිත ප්‍රතිපදාවකට නැවත නැවත යොමු වෙන්නේ. කරන්න දෙයක් නැති කමට රස්සාවක් කරන්න වෙන කමට අමුදරුවන් ආරක්ෂා කරන්න තියෙන කමට නැවතත් අර තත්ත්වයන්ට යන්න වෙනවා හැබැයි අවබෝධයෙන්. දැන් ඕකට ලස්සන උපමාවක් කියනවා මේ ඒ කියන්නේ දැනගෙන පව් කිරීමයි නොදැන පව් කිරීමයි අතරෙදි කොයිකින් කොයිකින් ගියොත්ද මේ වැඩියෙන් පව් සිද්ධ වෙන්නේ නොදැන කරොත් අපි අපිට හිතෙනවනේ සාම පවුනේ එහෙම කියන එක කියලානේ හිතෙන්නේ සාමාන්‍යයෙන් නේද නමුත් ඒකනේ මහත්ය කියපු තමයි ඇත්ත ඒ කියන්නේ අපි නොදැන කරන පවේදී වැඩියෙන් පව් සිද්ධ වෙනවයි කියනවා දැනගෙන කරන පවට වඩා <laughs> ඒක තමයි. <laughs> ඒ නිසා දැන් හිත හිත ටික ටික ඒ කියන්නේ භාවනාවක එහෙම යොමු කරනකොට ඉතින් අර ඒ කියන්නේ දැන් ගිහි ජීවිතයක් ගත කළත් එයා පොඩ්ඩක් හරි ආරක්ෂා වෙන්න බලනවානේ. හැමතිස්සෙම නිකන් යන්නේ නැහැ. ඒ කියන්නේ වලකින්න පුළුවන් තැන්වල දිහා වලකිනවා. අපි තුමු දැන් අනිත් අය කට්ටිය වට වෙලා සාදයක් පවත්වනවා. පුළුවන් නම් බේරෙනවා. නැත්තම් එතෙන්ට ගිහිල්ලා නොබී ඉන්න. උදාහරණයක් වශයෙන් කියනවා. නොබී ඉන්න තමුණුනේ හැම බොනෝ වගේ හැසිරෙලා යන්තම් ජාමේ බේර ගන්නවා. තමන් ආරක්ෂා වෙලා. එහෙම නැත්තම් අපි හිතමු මොකක් හරි සත්තු මරන්න තියෙනවා. ඉතින් එහෙම තැනකට නොගිහින් ඉන්නවා. අන්න ඒ වගේ කියන්නේ සෑහෙන්න කියන්නේ අපිට අපි සතුව අපේ පාලනය යටතේ තියෙන යම් කොටසක් තියෙනවානේ. දැන් අර පරිවර්ජනා පහතබ්බා කිව්වා වගේ තමන්ට පුළුවන් ඉතින් අන්න යම් කියන්නේ ගිහි ජීවිතේදී උනත් පන්සිල් ටික ආරක්ෂා කරගෙන එයාට පුළුවන්කමක් තියෙනවනේ යම් උත්සාහයකින් ජීවත් වෙන්න. එතකොට අන්න එකතකින් අර මඩටම යන්න දෙයක් නැහැ. පුළුවන් උපරිමෙන් ආරක්ෂා වෙනවා තමුන්. ඒ වගේ ඉතින් අපි කටයුතු කරන්න වෙනවා. ලොකු අමාරු වැඩක් ඇත්තටම. ඉතින් මහත් වෙලා හිතන්න පුළුවන් ඉතින් මේ හාමුදුරු වුණාමත් මහණු වුණාමත් ඔක්කොම හරිය ලේසියි කියලා. එහෙමත් නැහැ ඉතින්. <laughs> <laughs> අර මුලින් ආපේ දර්ශනා පහක් ලබා කියන එක මම හිතාගෙන හිටියේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන එක ඉවත් කරගන්න කියන එක ඒකම වෙන්න ඕනේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන්නේ ඒකම කියලා තමයි මම හිතාගෙන හිටියේ. දැන් ඒ කියන්නේ මෙතන දසනා පහතබ්බයකේදී යම්සි කෙනෙක් හොඳට අර වගේ යෝනිසෝ මනසිකාරය පාවිච්චි කරලා චතුරාර්ය සත්‍ය හොඳට වටහා ගනිමින් ඒ විදිහට ප්‍රතිපදාවක යනවා. ඔය කතා කරන්නේ ගැඹුරක්නේ කතා කරන්නේ. ඒ කියන්නේ හොඳ චිත්තානුපස්සනාව මට්ටමක් කතා කරන්නේ. චතුරාර්ය සත්‍ය මට්ටමක් නිකන් මට්ටමකදී තේරෙන්නේ නැහැනේ. චිත්තානුපස්සනාවක් ධම්මානුපස්සනාවක් කතා කරන්නේ. ඉතින් ඒ බඳු මට්ටමකදී බුදුහාඳුරෝ කියන අන්න සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය වෙනවා කියලා. ඒ ආශ්‍රව ටික ගලවලා යනවා කියනවා. දැන් අතන අර මහත්ය කියන මේ මොකද්ද ඔය දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. එතෙන්ද කියන්නේ දිට්ඨිංච අනුපගම්ම. මේ කියන්නේ කිසිම දෘෂ්ටියකට එල්බ ගන්න නැහැ. අපි ගාව තියෙනවනේ එක එක දෘෂ්ටි තියෙනවනේ. මේක එක මිත්‍යා දෘෂ්ටි තියෙනවා. ඒකකටවත් එන්නේ නැහැ. නැත්තම් අපි සාමාන්‍යයෙන් කියන්නේ ශාස්ත්‍රත දෘෂ්ටියකට, උච්ඡේද දෘෂ්ටියකට ඒකකටවත් එන්නේ නැහැ. අනුපගම්ම එන්නේ නැහැ. දස්සන දිට්ඨිංච අනුපගම්ම සීලවා. සිල්වත්. සිල්වත් එකම දෘෂ්ටියක්වත් පරාමර්ශණය කළා නැහැ. දැඩි ග්‍රහණයක් කළා නැහැ. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. අන්න දර්ශනයක් සහිතයි. මොකද දර්ශනය? නෑ නෑ. මොකද දර්ශනය උතන කියන? සම්‍යක් දර්ශනය. ඔව් සම්‍යක් දර්ශනය කියන්න පුළුවන් නැත්නම් හේතුඵල ධහම. සම්පූර්ණ හේතුඵල ධහමක් මෙතන තියෙන්නේ කියලා මෙතන මේ සත්පුද්ගල සභාවයක් නෙමෙයි තනිකර හේතුඵල ධහමක් මෙතන තියෙන්නේ කියලා අන්න දර්ශනයක් සහිතයි දැන් එයාට. ඒ කියන්නේ දැන් අපි හිතුවොත් මේ මේක සම්මා දිට්ඨිය එක එක මට්ටම් පෙන්නනවානේ. ඉතින් සම්මා දිට්ඨිය දැන් ඔය සම්මා දිට්ඨි සූත්‍රයේදී එහෙම හේතුඵල ධහම නැවත නැවත තහවුරු කරනවා. නැවත නැවත ඒක අවධාරණය කරන ගතියක් තියෙනවා. ඒතකොට සම්පූර්ණයෙන්ම ඒතකොට යෝගාවචරයේ පිහිටන්නේ හේතුඵල ධමයක් මෙතන තියෙන්නේ. කියන මත තමයි එතන පිහිටන්නේ. ආ. නැස අපි දැන් භාවනා කර අනිස්ක සුභාවය කියලා කියන සාමාන්‍ය අපි දැන් ඊළඟට පල්ලන් නැති තැන. ඒක නිතර නිතර සාමාන්‍ය විනාශ වෙනවනේ. ඒ කියන්නේ ඒ බලන් ඉන්න සුභාවය ඒක තව එකකට හැරෙනවනේ. හ්ම් හ්ම්. ඒ කියන්නේ අර තමයි අපි අපි සිතවිල්ලක් වගේ දෙයක් නෙවෙයි. මේකම නිකන් දැන් අපි දැන් විසාවකාශය කියනවා විසාවකාශය තුල වෙනස් වීම වගේ දෙයක් නිකන් රිෆ්‍රෙෂ් වෙනවා වගේ දෙයක් නිකන් එතන ස්වාමීන් සිද්ධ වෙන්නේ එතකොට ඒ තණ්හාව නිසාද එතනත් සිද්ධ වෙන්නේ කියලා ඒකම ස්වභාවික අවදින් නැතුව මේක මේ මේ එහෙම කියන්න බෑ තණ්හා ශේ වීම නිසා කියලා තමයි කියන්න වෙන්නේ. ඒ කියන්නේ දැන් හිතන්න මහත්යා ඔය වැඩේ පටන් ගන්නකොට හිත බොහොම කෙටි කාලයකට නෙවෙතෙන්ට යන්නේ. කෙටි කාලයකට යන්නේ ආයෙත් නිකන් අර පාසි ටික ලඟුණා වගේ ආයෙත් ඕක වැහිලා යනවා. නමුත් දැන් ආයෙත් ආයෙත් උත්සාහ කරනකොට අර පාසි ටික ඊට වඩා පොඩ්ඩක් ඈත් කළා වගේ. අන්න වැහුන්න කලින්ට වඩා වෙලාවක් යනවා. ඉස්සලා විනාඩියෙන් මේක වැහුණා. දැන් උන විනාඩි දෙකක් මේක අල්ලන් හිටියා. කෙලස් කෙලස් කෙලස් දැන් හිතන්න ඔයා මුළු නිකන් මොකක් හරි ජලාශයක් තනිකර පාසි පැතිරලා තියෙනවා කියලා හිතන්න. දැන් අර වතුර පේන්නේවත් නැහැ. ඔයා පොඩ්ඩක් මැද්දෙන් පාසි ටික බොහොම පොඩ්ඩක් අයින් කරනවා. චුට්ටක් ඈතර කරනවා. හැබැයි අත් දෙක ගත්ත ගමන් මේ ටික හා වෙනවනේ. නේද? අත් දෙක ගත්ත ගමන් අතේ තියෙන පවර එක අයින් කරපු ගමන් පාසිරිකායි හා වෙනවා. අන්න වගේ තමයි අපේ හිතත්. අපේ හිතෙත් අපි භවනා කළා විපස්සනාවක් වඩලා අපි කෙලෙස් නැති මොහොතක් හඳුනගත්තා කියලා හිතන්න. නමුත් ඒක පවත්වන්න අමාරුයි. අපි අර කෙලෙස් වල තියෙන බලපෑම නිසා ආයෙත් හිතට කෙලෙස් එනවා. ආයෙත් අර නිකන් පාසි ටික හා වුණා වගේ ආයෙත් අර පිරිසුදු ජලය දැන් පේන්නේ නැහැ ආයෙත්. දැන් ඔයා ආයෙත් හැබැයි මේක උත්සාහ කරනවා. නැවත නැවත මේක යෙදෙනවා. යෙදෙනකොට ඔන්න ආයෙත් පාසි ටික කලින්ට වඩා ඈඩ් කරනවා. දැන් අන්න ඊට වඩා වෙලාවක් මේ පිරිසුදු භාවයේ හිතේ පැවතුණා. ඔන්න විනාඩි දෙකක් තියෙනවා. කලින්ට වඩා. දැන් ආයෙත් යෙදෙනවා. ඔන්න අරිට වඩා පාසි ඈත් කළා. දැන් අන්න විනාඩි 5ක් තිබුණා හිතේ. පිරිසුදු ස්වභාවය. ඔහොම ඔහොම හිතන්න ඔයා පාසි ටික ඈත් කරගෙන ඈත් කරගෙන ඈත් කරගෙන යනවා නම් ඔයාගේ හිතේ පිරිසුදු භාවය දැන් කලින්ට වඩා අල්ල හිටින ගතියක් එනවනේ. දැන් අන්න කලින්ට වඩා ඔයාට තේරෙනවා දැන් එච්චරම රාගෙ එන්නේ නැහැ, රාගෙන් දැවෙන්නේ නැහැ, එච්චරම ද්වේෂෙන් දැවෙන්නේ නැහැ, එච්චරම හිත පැටලෙන්නේ නැහැ. හිත අර අනිශ්චිතව පවත්වන්න පුළුවන් විනාඩි 20ක්. ඔන්න වගේ එනවනම් Tamanට තේරෙනවා අන්න ප්‍රතිපදාව යනවා ඉස්සරහට. එතකොට අර එන්නේ වගේ රිෆ්‍රෙෂ් වීමක් තමයි වෙන්නේ. අන්නේ වගේ හිතේ නැවුම් භාවයක්. හිත නිකන් පිරිසුදු වීමක්. හිතේ නිර්මල වීමක්. හිතේ කෙලෙස් පොඩ්ඩක් හරි වෙලාවකට යටපත් වීමක්. ඈත් වීමක්. කෙලස් කෙලස් වලින් නිදහස් වීමක් යෝගාවචරයේ එකක් දකින්නවා. తాවකාලික හැබැයි. ඉතින් මේ తాවකාලික தත්ත්වය තමයි අපි සදාකාලික කරගන්න තියෙන්නේ. සදාකාලික කරගන්න තමයි ඉතින් අර තණ්හාවශය කරන ප්‍රතිපදාවකට යන්න තියෙන්නේ. ඒක ඉතින් දිගට කරන්න උත්සාහත් වෙන්න ඕනේ. මේ හැම පැත්තකින්ම සපෝට් කරන්න ඕනේ. එක පැත්තකින් විතරක් නෙවෙයි, පරයන්කෙන් විතරක් නෙමෙයි. මේකයි දැන් අර බලන්න මේ සබ්බාසව සූත්‍රයේදී ඔය පෙන්ලා තියෙන ක්‍රම හතෙන් භාවනා පහතබ්බා කියන්නේ මේ එකයි. ඉතින් හද ඉතින් හයම අනිත් ප්‍රතිපදා සම්පූර්ණ ප්‍රතිපදාවක් ඉදිරිපත් කරන්න. ඉතින් ඔක්කොම ප්‍රතිපදාවල් වලින් මේක සපෝට් කරන්න ඕනේ. අපි ඉවසන්න ඉවසීමෙන් සපෝට් කරන්න ඕනේ. ඊළඟට ප්‍රත්‍යවේක්ෂාවකින් සපෝට් කරන්න ඕනේ. ඊළඟට අපි හිතමු ඇසුරු නොකර සිටීමෙන් යම් යම් දේවල් ඇසුරු නොකර සිටීමෙන් මේකට උදව් කරන්න ඕනේ. ඊළඟට හිතට කෙලස් එන්න නොදී බලපවත්වගෙන මේව කරන්න ඕනේ. සංවර වෙලා මේ කරන්න ඕනේ. ඉතින් සෑහෙන ලොකු ප්‍රතිපදාවක් තමයි ඉදිරිපත් කරන්නේ. <laughs> නාම රූප පරිච්ඡේද ඥානය කියන පොඩක් පැහැදිලි කරගන්න බලමු. ඒකයි තේරුම්. ගා කොච්චර ගැඹුරට ගන්න ඕනේ නැහැ. නාම රූප පරිච්ඡේද ඥානයක් ඇත්තටම මේ කියන්නේ ත්‍රිපිටකයේ ඉදිරිපත් වෙලා නැහැ. පසු කාලයේ තමයි ඕක පොට්ටක් ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ ඕක හුඟක් මුලින් එන ඥානයක්. සාමාන්‍යයෙන් ත්‍රිපිටකයේ තියෙන ඔය හොඳට හේතුඵල දන්නා නුවණ. උදය උදේවය දැනගන්නා නුවණ. ඕව හැම හොඳට ඉතින් තියෙනවා ගැඹුරට තියෙනවා. ඊටත් කලින් තමයි ඔය නාම රූප පරිච්ඡේදයක් වශයෙන් ඉදිරිපත් වෙන්නේ. දැන් හිතන්න මෙහෙම අපි සරලව හිතුවොත් කිසිම භාවනාවක් නොකරන කෙනෙක් එයා තනිකරම අරමුණු තුලනේ ඉන්නේ. මම මේ කියන එක තේරෙනවද කියලා. හිතලා බලන්න භාවනාවක් කරන්නේ නැති කෙනා එයා දන්නේ නැහැ මේ මේ හිතක් තියෙනවය අරමුණක් තියෙනවයි කියලා හැඟීමක් එයාට ඇත්තෙම නැහැ. එයා තනිකරම හිතේ දුවන චිත්‍රපටිය තුල ජීවත් වෙනවා. හිතේ දුවන මොකද්දෝ චිත්‍රපටියක් කතාවක් තියෙනවා. ඒක ඒකම තමයි ඇත්ත යාට. ඒක තමයි සත්‍ය. ඒක තුලම ජීවත් වෙනවා. ඒක එයා කියන ඒකේ යන රූප රාමුව වලට එයා රඟපානවා ඒ ඒ චරිත වලට ඇඳ ගන්නවා ඒ චරිත වලට රඟපානවා ඒවට අඬනවා ඒවට වැළපෙනවා මේවට hina වෙනවා තනි ක්‍රම ඒක තුලමයි ඉන්නේ යෝගාවචරයේ උත්සාහත් වෙන මේ අතීතයේ අනාගතයේ මේ දුවන මේ චිත්‍රපටියෙන් අයින් වෙලා බැරිද ඒක මොහොතක් මේ ලෝකේ ජීවත් වෙන්න. ඔතනින් තමයි පටන් ගන්න වෙන්නේ. ඒ දුවන චිත්‍රපටිය වෙනුවට දැන් එයා මේ සැබෑ ලෝකෙට ඔන්න මොහොතක් එනවා. ඉතින් එහෙම එහෙම මොහොත ගානේ ගානේ ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා එයා හඳුන ගන්න ඕන වර්තමාන මොහොතක්. වර්තමාන මොහොතක් හඳුනගත්තට පස්සේ තමයි ඔන්න තේරෙන්නේ මේ අරමුණක් කියලා දෙයක් තියෙනවා. අරමුණ දැනගන්නා ස්වභාවයක් කියලා එකක් තියෙනවා. මේක දෙකක්. කියලා අන්න පොඩ්ඩක් ඔන්න දෙකක් කැඩුනා දැන්. ඉස්සරහ මිතුනේ මේක එකක්. දැනගන්න දෙයක් කියලා එකකුත් නැහැ. මම තමයි දන්නේ. මම තමයි ජීවත් වෙන්නේ. මම තමයි කන්නේ බොන්නේ. ඔක්කොම මේ ඔක්කොම පටලිලා තියෙන්නේ. සවනි කරම. දැන් මමෙක් නෙමෙයි දැන් තියෙන්නේ තනිකර ඔන්න තද ගතියක් තියෙනවා. හිතන්න භවන මේ සක්මනක් කරනවා කියලා. වම දකුණ මට්ටම නෙමෙයි මේ කතා කරන්නේ. ඊට එහා ගිහිල්ලා දැන් ඔන්න මේ ධාතු ස්වභාවයක් තියෙනවා. තද ගතියක්. රළු ගතියක්, සිනිඳු ගතියක්. මේතොර මෙන්න මේ තියෙන්නේ රූප ධර්ම මේ. ඔක්කොම. සතර මහා ධාතුන්ගේ ලක්ෂණ වලින් නිරූපණය වෙන සතර මහා ධාතු. එතකොට මේ මේ ලක්ෂණ හඳුනා ගන්නවා හඳුනාගන්නේ කවුද? නාම ධර්ම වලින්. එතකොට මෙන්න මේ දෙක පරිච්ඡේද වුණා. මේ දෙක දෙකට කැඩුනා. ධාතු ලක්ෂණ කියන්නේ රූප රූප ධර්මයන්. අපි අත්දකින දේවල් රූප බාහිර රූප ධර්මයන්. ඒ රූප ධර්මයන් තේරුම් ගන්නවා නාම ධර්ම වලින්. එතකොට නාම රූපයන් පරිච්ඡේදයක් වුණා. ඉතින් අන්න ඒ වගේ සරලව තේරුම් ගන්න පුළුවන්. ඔව්. හොඳයි එහෙනම් අපි වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්නම් එහෙනම් අද අපි මෙතනින් සමාප්ත කරමු. අදත් අපි එතකොට මේ සාමූහිකව එකතු වෙලා ධර්ම සාකච්ඡාය නියැලීම තුලින් යම් කිසි කුසලයක් රැස් කරගත්තා නම් ඒ සියලුම කුසල් දෙවියන් මරුන් බමුන් සහිත සියලු දෙනාත් සමග බෙදා හදා ගනිමු. අපි එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ